කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්තයි කියලා දැනගෙන. දැන් මේ දැන් ඉන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳව ඒවා මැනමැනා ඒවා වර්තනය කරන එක නැවතු ගන්නවා. අතීතත් ඉවරයි වර්තමානත් ඉවරයි. ඌයන් එක්රාස කරලා හිටන් මතුර කන්න අනාගතය ඇති අයින් කරලා දැම්මන. මතු මට ඕනේ නැහැ කිය. අනාගතෙත් ඉවරයි අනාගතත් ඉවරයි. එහෙනම් එකවත් යන්නේ. කණ්ඩ හදාගන්න යා තමයි අනාගෙන ඉන්නේ. කණ්ඩ බැහැ කියලා. මතු මතු මෙහෙ රූප බලන් දැත්නම් අන්න අනාගත එකක්. මතු මතුත් මෙහෙම ශබ්ද අහන්න ඇත්නම් ඕන තව අනාගත එක. අනාගතේ. මතු මතුත් මෙහෙම ගන්ධ ලබන්න ඇත්නම් මතු මතුත් මේව රස ලබන්න ඇත්නම් මතු මතුත් මේ පහස ලබන්න ඇත්නම් මතු මතුත් මේවට අවශ්‍ය කරන භාණ්ඩ සුඛෝභෝගී උපකරණ ආදී මට ලැබෙනවනේ තියාගන්න හැමෝරු. ඔන්න අනාගත හරිය. ඔය අනාගතේ කණ්ඩ ගිහින් තමයි මේ අමාරු වෙටින්නේ. අනාගතේ ඒයිම අයින් කරන්න ඔක්කොම ඉවරයි. ඕකයි අයින් කරගන්න ඕනේ. ওই ටික අයින් කළා නම් එහෙම අපි තුන් කාලෙම නැහැ. තුන් කාලෙම ඇල්ලුවේ නැහැ චන්දනාගේ. අතීත දේවල් වලත් නැහැ. දැන් මැන මැන ගන්න සකස් කරගන්නේ ඒවත් නැහැ. ඒකතු කරලා හිතේ දරාගත්තේ ඒවත් නැහැ. එහෙනම් ඒ තුනේ මේ වුණාම චන්දරාගේ මිදුණා. මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් තුන් කාලේ නැති වෙන්නේ කොහොමයි? චන්දරාගේ මෙච්චම නිවන එතන. අන්න එතනමයි නිවන. අකන්න ඕනේ නැහැ නේද ස්වාමී? එතනමනේ තියෙන්නේ. එතන යක්හැරීම ෂය කිරීම ඒකමයි නිවන. නිවන. ඔව්. නිවන දකිනවා නිවන දකිනවා අපි ඕනේ. එතන නිවන දකිනවා කියන්නේ ඕකේ දකින්න එකයි. ෂය කිරීම. එතනම ෂය කරන්න ඕනේ. එන්නේ එන එක එතනම ෂය කරන්න ඕනේ. ඒකයි කරගන්න ඕනේ. ඒක මහා මනස 100න් ඉන්න ඕනේ. ඉඳලා හිටන් ආයෙ පස්සේ ගන්න එකක් නෙමෙයි ඒක. එතන නිවන් දකින්නේ මන් මැරුණාට පස්සේ නෙමෙයි. නිවන් දකින්නේ මේ මේ මොහොතේ. අතීතයේදී අනාගතයේදී යන දේවල් අයින් කරලා දාන්න ඕනේ. චන්ද රාගය දුරු කරන්නේ දැන්. ඒ ඒ මොහොතේ අයින් කරන්න ඕනේ. ඒ ඒ මොහොතේ හේතුඵල දැකලා මේ හේතුව මේ ඵලයටයි කියලා දැකගත්තාම ඒක ලෝකේ පැවැත්මට නෑ. ඒක වැඩක් නෑ කියලා දැනගත්තා. ඒ මොහොතේම අත්හැර දැමම නිවන එතන. එහෙනම් නිවන තව කොහෙවත් නෙමෙයි නිවන පස්සේ ලබන එකක් නෙමෙයි. මතු අත්බැවි ලබන එකක් නෙමෙයි. ඒ මොහොතේ ලබන්න වෙන නිවනේ ස්වභාවය ඒකයි. ඒ ඒක දැනගත්තාම නිවන දකින්න පහුකල් දදා ඉන්න බෑ. එතනම දකින්න ඕනේ. ඔය ඉතින් එයා බුද්ධිලා එතන විවර කළා නම් ඒ තමයි එයා ඉන්නේ විවර කරපු තැන ඉන්නේ. විපාකස්කන්ධය යනවා කෙලවර වෙනකම්. ඇල්ලීමක් නෑ. ඇල්ලීමක් නෑ. එහෙනම් එයා ඉවර කරපු කෙනෙක්. එයා අතීතෙත් නෑ අනාගතෙත් නෑ වර්තමානෙත් නෑ අරිහත්ත්වයටපත් වුණ තැපා. හැවැත්ම තුල ඉන්නවා මැරෙනකම්. ඒක මතු භාවයක් ගෙන යන්න හේතු වෙන්නේ නෑ. එතකොට අන්නාව අපි අර ඒහි වාසික කියන ගුණේ දෙනවා. ඔතෙන්ට ආවට පස්සේ අපි එකක් දකිනවා. අකාලික කියන ගුණය දකිනවා ඊළඟට දහම් ගුණය. දැන් කල් නොයවා විපාක දෙනෙහි නකාලිකයි කියලා තමයි මේක හටුවාවල අපිට විග්‍රහ කරන්නේ. කල් නොයවා විපාක දෙනෙහි අකාලිකයි කියන. දැන් විපාක නැති කරන එකද නිවන කියන්නේ විපාක පවත්වන එකද? විපාක නැති කරන එකද? ඉතින් කල් නොයවා විපාක දෙනවා විපාක දෙන එක නිවනද? නිවන විපාකයද? නිවන කියන්නේ විපාකයක් දැන් විපාක නිරෝධ කරපු ගමනේ. එහෙමයි. එතන විපාක පවත්තන එක නිවනද? මේ කල් නොයාවා විපාක දුන්නොත් නිවනේ. ඒක ලෝකිනේ. කල් නොයාවා හරි කල් යවා හරි විපාකයක් දුන්නා නම් විපාක දෙන එක තියෙනවා පැවැත්ම. ඉතින් කොහොමද කල් නොයාවා විපාක දෙන හේ නිවන වෙන්නේ? අකාලික වෙන්නේ. අපි දකිනවා එක දෙයක්. පැවැත්මක් යම් තැනක හටගත්තොත් කාල මිම්මක් එකලයි පවතින්නේ. පැවැත්මක් හැබැයි නම් උපතක් තියෙනවා. විපරිණාමයක් තියෙනවා වෙනසීමක් තියෙනවා. උපතත් විපරිණාමයක් වෙනසීමක් යම් තැනක විද්‍යාමානද එතන කාලය හා සම්බන්ධයි. යම් තැනක උපතක් නැද්ද විපරිණාමයක් නැද්ද වෙනසීමක් නැද්ද කාලය හා සම්බන්ධය එතනින් ඉවරයි. එහෙනම් කොහොමද ඉපදීමක් නැත්තේ වෙනසීමක් විපරිණාමයක් නැත්තේ වෙනසීමක් නැත්තේ අත්හැරී ගියාද නැවැළී ගියාද මිදී ගියාද එතන හටගත් දෙයක් නැති නිසා උපතක් නැහැ. හටගත් දෙයක් නැති නිසා විපරිණාමයක් නැහැ. එහෙනම් මරණයක්. උපතයි විපරිණාමයයි මරණයයි යම් තැනකද කාලිකයි ඔක්කොම. එහෙනම් අකාලික වෙන්නේ නිවන නම් උපතක් නැති නිසා විපරිණාමයක් නැති නිසා මරණයක් නැති නිසා කාල නිර්ණයක් කරන්න බෑ. කාලයත් එක්ක සම්බන්ධ කරන්න බැරි නිසා අකාලිකයි. අන්න අකාලික ගුණය දැනගන්නේ ඔතනින්. කාලයත් එක්ක යම් සම්බන්ධතාවයක් ඇති යමක් ඇතනම් ඒවා ඔක්කොම විපාක. විපාකයේ හේතුවක් තියෙනවා පැවැත්මට හේතුවක් නිසා පැවැත්මේ ඵලයක් විපාකයක් වශයෙන් හටගන්නවා. පැවැත්මට තිබිච්ච හේතුව නැති කරපුවාම උපතක් නැහැ, විපරිණාමයක් නැහැ, වෙනසීමක් නැහැ. පැවැත්මට තියෙන හරිය ඒවා තියෙන්නේ. ඒවා කාලිකයි. දැන් අකාලික එකම දේ මොකද්ද? උපතක් නැති තැන විපරිණාමයක් නැති තැන වෙනසීමක් නැති තැන. කොතනද උපතක් නැති? හට ගැනීමක් යම් තැනක නැත්නම් එතන උපතක් නැහැ. එහෙනම් එතන විපරිණාමයක් නැහැ, මරණයක් නැහැ. යමක් අනිත්‍ය වශයෙන් දැකලා දුක්ඛ වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා අත්හැරී ගියා නම් නොඇලී ගියා නම් මිදී ගියා නම් එතන හටගන්න එකක් නැහැ. හටගන්න එකක් නැති දෙන විපරිණාමයක් වෙනසීමක් නැති නිසා දැක්කේ නිවන. පීඩිය නිවන. එහෙනම් එතන කාලයත් සමග විපරිණාමයට පත් වෙන කිසිවක් නැති නිසා කාලය සම්බන්ධයක් නැති නිසා අන්න අකාලිකත්වයේ හේවත් නිවන දකින්න. මෙන්න මේකට කියන අකාලික ගුණයටපත් වෙන. අත්තරීමෙන් නොයල්මින් මිදීමෙන් චන්දරාගය නිදහස් වීමෙන්. ඔහුපත් තුන පත් තුනේ මොකද්ද? අකාලික නිවනට. මෙන්න නිවනේ ස්වභාවය දකින ඊළඟ අවස්ථාව. මෙන්න මේකට කියන අකාලික ගුණය. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? එතෙන්ට ගියාට පස්සේ එයා හොඳට දකින්න එක දෙයක්. සම්දිත්තිකෝ. අකාලික වෙන්නේ ඉතලා සම්දිත්තික ඊළඟට තිබිච්ච ඒකෙන් යන ගුණය. මොනවද සං කියන්නේ? මෙන්න මේ එකතු කිරීම හට ගන්නවා මෙන්න මේ අවිද්‍යාව තෘෂ්ණා නිසා. මෙන්න මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි යම් තැනකද ඒකේ නෙමෙයි එකතු වෙන්නේ. යම් තැනක අවිද්‍යාව නැද්ද තෘෂ්ණා නැද්ද? එතන එකතු වෙන්නේ එකක් හැදෙන්නේ නැති නිසා. කන් හැදෙන හැටි දකින්න නිසා කියනවා සම්දිත්තිකයි. සං යම් තැනක හැදුනොත් ලෝකේ. සං යම් තැනක නැත්නම් ලෝකේ එතන නැහැ. අකාලික දැක්කහම පේනවා නිවන හැරෙන්න අනික ඔක්කොම ලෝකෙටයි තියෙන්නේ. එහෙනම් සං වලින් අපිට වැඩක් නෑ. සං දැකලා තියෙන්න ඕනේ ලෝකෙ අයින් වෙනකොට. මෙන්න ලෝකෙටයි තියෙන්නේ. මෙන්න සං. මෙන්න අසං. සං නැති දැන. සං නැත්තේ නිවනේ. සං තියෙන්නේ ලෝකේ. ලෝකේ ඇහැ කන දිව නාසය ශාරීරිය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවට ගෝචර යන්තරමක් ඇද්ද? මේවා ඔක්කොම සංහේවත් ලෝකේටයි තියෙන්නේ. ඒක දැක්කාර වාසිය ඔක දෙන්නේ සම්දිත්තික වුණ. මෙන්න මේ ගුණයටපත් වුණාම සම්දිත්තික ගුණේට ඇතුළත් වුණා දහම තුලින් දැකේ. ඊළඟට දෙන්නේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ දැන් භගවතා ධම්මෝ කියන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියලා අපි පුද්ගලත්වයට පවරන්න යනවා. බුදුරන් වහන්සේ දේනා කළා මම මම මේ ලෝකෙ බුදු වෙන්න ඉසෙලත් මේ ධර්මයේ තිබුණා. හැබැයි මේක යටපත් වෙලා තිබුණා. මේක මගේ එකක් නෙමෙයි. ඒක මම මත කරලා දුන්නා. මේ ධර්මයේ මගේ හිම නෙමෙයි. කාගේවත් නෙමෙයි. මෙන්න ලෝක ධර්මතාවය. මේක වැහිලා තිබුණේ. වැහිලා තිබිච්ච එක මතකලා මිසක් මේක මන් නිර්මාණය කරපු එකක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සාකච්ඡායි කිව්වේ. කොයිද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ලෝකෙදී? මොකද්ද ඔතන එහෙනම් කිව්ව භගවතා ධම්මෝ කියවන. නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළ දහම් ගොඩාක් තියෙනවා. නමුත් මේ මේ මේ ඒවා සියල්ල බුදුරණන් වහන්සේ දේශනා කළේ නැහැ ලෝකේ තියෙන ඒවා අපි දැනගන්න ඕනේ. භග කියන්නේ විදහරිනවා. වෘතයේ විදහැරලා දකින්න ඕනේ ධර්මයේ. මේ ලෝකයේ වෘතයකට අනුව ක්‍රියාත්මක වෙන නිසා අපිට ඇත්ත වෙන්නේ. මුලාවට හැවටෙනවා. මේ වෘතේ විදින්න ඕනේ එකින් එක. කොහොමද මේක හැදිලා තියෙන්නේ? බෙදලා බලනකොට යම් කිසි ධර්ම රටාවක් තියෙනවා බිදහැර බලන ධර්ම රටාවක්. විභජ්‍යවාදී කිව්වෙත් ඔන්න ඔකේ බෙදලා බලන්න. බෙදලා බලන්න. භගවතා ධම්ම කියන්නේ බෙදලා බලන දහම් වෘතය. දහම් වැඩපිළිවෙල. මෙන්න මේක ස්වාකාතයි. මුතු පොටක් වාගේ මේක එක ඇමිල්ලා තියනවා කියලායි මේකට කියන්නේ. ස්ව අකෘතය වලට කියනවා සාකාත. ස්ව අක්කාත. ස්ව කියන්නේ තමා. තමාට ඕන හැටියට කරන්න පුළුවන් එකක් මේ ධර්මයේ ලෝකේ නැහැ. මට ඕන හැටියට පවත්වන්න පුළුවන් ලෝකයක් කොහෙද තියෙන්නේ? මේ ලෝකේ මට ඕන හැටියට හැදිලා තියෙන්නේ. හේතුඵල දහම් රටාවට අනුව හැදිලා තියෙන්නේ. මේ හේතුඵල දහම් රටාව මට ඕන හැටියට වෙනස් කරන්න බෑනේ. කාටවත් ඕන හැටියටත් බෑ. එහෙනම් මට ඕන හැටියට කරලත් බෑ අනුන්ට ඕන හැටියට කරලත් බෑ. ධර්මයට ඕන හැටියට දකින්න ඕනේ. ධර්මයේ ධර්මයේ හැටියට දැක්කහම ඒක කාගේවත් එකක් නෙවෙයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ හේතුත් නෙවෙයි. උන්වහන්සේ ඒහිම ධර්මය පෙන්නලා දුන්නා. මොකද්ද පෙන්ලා දුන්නේ? භගවතා ධර්මයේ පෙන්ලා දුන්නා. බෙදලා මේ ඇත්ත දකින්න බෙදලා බලන බෙදා බලන වැඩපිළිවෙල පෙන්ලා දුන්නා. බෙදලා බලන්න ඕක කවදාවත් දකින්න හැමිනේ ඔය ගිරි පිටින් දැක්කහම. සාමූහිකව ගතලා පස්සේ මුලාවටපත් වෙනා හැවටෙනා මේක බෙදලා බලන්න පුරුදු වෙන්න. බෙදලා බලනකොට පෙනේ මේකේ පිළිලා තියෙන ඇත්ත. හේතුඵල න්‍යායය. අන්න ඒක දැනගත්තාම ධම් න්‍යායය දැනගන්නවා. ධර්ම නියාමතාවය දැනගන්නවා. ඒ ධර්ම නියාමතාවය මගේ නෙමෙයි. කියලා බුදුරණහති දේශනා කරනවා. මම මේ ලෝක බුදු වෙන්නේ ඉතලා පෙර බුදුරන් වහන්සේලා ඉන්න කාලේ ඊට දිසා අනන්ත ආයතනත් එහෙමයි උන්වහන්සේලාත් මමත් ඒ ධර්මයේ පෙන්ලා දුන්නා මිසක් මේ අපි නිර්මාණය කරපු එකක් නෙමෙයි. මගේ නිර්මාණයක්වත් අනිත් බුදුරන් වහන්සේලාගේ නිර්මාණයක්වත් නෙමෙයි මේ ලෝක ධර්මය. මෙන්න මේ බෙදලා බලන වැඩ පිළිලා තියෙන ඇත්ත දැක ගන්න. මෙන්න මේක විතර බෙදලා බලාපුවාම ඔයාට මේ දෘෂ්ටි ඇట్లా හිට ඇත්ත වෙන්නේ. එදාට සත්‍යය මතුවේ. අන්න ඒ නිසා ඒක සොය අකෘතයි. Tamanට ඕන හැටියට කරන්න බෑ. එක එක්කෙනාට ඕන හැටියට කරන්නත් බෑ. කාටවත් ඕන හැටියට බෙදන්නත් බෑ. අවිද්‍යාපත්තියෙන් සංකාරය වේ කියලා මම දේශනා කළා. හැබැයි මතු බුදුහාමුදුරුවෝ දේශනා කරා අවිද්‍යා සංකාරයෙන් සංකාර නිරෝධ වේ කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම ධර්මයක් කාටවත් වෙන් කරන්න බෑ. පෙර බුදුරයන් වහන්සේලාත් මමත් මතු බුදුරයන් වහන්සේලාත් දේශනා කරන අවිද්‍යාපත්‍ය සංඛාරා කිව්වා මිසක් අවිද්‍යා නිරෝධා සංඛාරණා නිරෝධා කිව්වා මිසක් වෙන එකකින් නෙමෙයි. සත්‍යය කියන්නේ මොකක්ද අහපුවාම අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේ සම්පීඩනයේ මිසක් තවත් සත්‍යය කියලා ඔය අරින් ගන්න එකක් නෑ සත්‍යයගේ ඔන්නේ පොඩියට. ඕක වෙන එක්කෙනෙක් ආවත් කියන්නේ උච්චරයි. මොකද හේතුව කාගේවත් එකක් නෙමෙයි නිසා නිර්මාණය. ওই වචනවලින් පෙන්නපු යම් යම් ගොඩක් තියෙනවා නම් සත්‍යයා කියන ගොඩේ විග්‍රහ කරලා දුන්නේ ඕකයි. ඥානවන්තය ඕක විග්‍රහ පෙන්නනවා තීච්ඡේ ස්වභාවය විග්‍රහ කරලා පෙන්නනවා මිස. ඒ ආගේ නිර්මාණයක් නෙමෙයි කියන එකයි බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියලා ගත්තොත් එහෙම අපි ගන්නවා අර ධර්මයෙන් අහකට ගිහිල්ලා. මේක තමයි ධර්මතාවයේ යථාර්ථය. මේක කාටවත් ඕන හැටියට වෙනස් කරන්න බෑ. මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ. අයිතිකාරයෙකුත් නැහැ. තාම මේකට කිසිම කෙනෙක් කරනවා කියවනම් ඒක පිළිගන්න හේතුත් නැහැ. කිසිම ලෝක සත්‍යයට අනුකූල ලෝක සත්‍යයකට මේ ධර්මතාවය වෙනස් කරන්න බෑ. මෙන්න මේ ධර්මතාවය දැක්කට පස්සේ දැනගන්නවා මට ඕන හැටියට කරන්න බැරි නම් කාටවත් ඕන හැටියට කරන්න බැරි නම් කාටවත් යාඥා කළා මගේ හොරගත්ත හැකි. මම ප්‍රාර්ථනා කළා මට ඕන එකක් කරගත්ත හැකි. මම මොනවා බලාපොරොත්තු නම් මට ඕන හැටියට බෑත්තිය හැකි. එකක්වත් බෑ. එහෙනම් එහෙම එකක් තුල නේද මේ අනාථ වෙලා දඟලන්නේ මේ මට ඕන එකක් කරන්නේ. මෙන්න මේ දහම අවබෝධය. මෙන්න මෙතෙන් ආවට පස්සේ ලෝකේ හදන ලෝකේ ආස්වාදීන මට ඕන හැටියට පවත්ව පවත්ව කණ්ඩ බලාපොරොත්තු වෙනා මේ ලෝක භුක්තිය බලාපොරොත්තු වෙන අදහසක් තිබුණා. ඔය අදහස සාම්පලින් හිඳිලා යනවා. එතන ගියාට පස්සේ ආයෙත් ලෝකේ හා සම්බන්ධ වෙන ගමනින් වෙයි කියලා අනාගාමී කියන දන්න වැටෙනවා. අන්න අනාගාමී ඵලයටපත් වෙනකන් දහම් මාර්ගය. එතෙන්ට ගියහම දහම් ගුණ හයත් වලින් වර්ධනය වෙලා ගුණ වෙලා ගුණ වෙලා ඇවිදින්න අනාගාමී ඵලයටපත් වෙන තැනට එනවා. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ තමයි අරිහත් ඵලයට අරිහත් මාර්ගයෙන් පූර්ණ වෙලා යථාබෝධ වෙලා බුදු ගුණ වැඩෙන්නේ. ඊළඟ අවස්ථාවේ බුදු ගුණ ළමයේ වැඩෙන හැටි විග්‍රහ කරමු අරිහත් ඵලය. දැන් ඔය අනාගාමී ඵලයට මග වැඩෙන ಗುಣ මගයි ඔය කිව්වේ. ඔය මග ඇරෙන්න තව මගක් නැහැ. ඔය මග අනුගමනය කළා වනේ ಗುಣ වෙවි යන්නේ. 24 වතාවක් ಗುಣ වුණාම අරිහත් ඵලය. නව වතාවක් ಗುಣ වුණාම සෝවාන් ඵලය. 15 වතාවක් ගුණ වෙලා එනකොට අනාගාමී ඵලය. 24 වතාවක් ගුණ වෙනාම අරිහත් ඵලය. අරහන් කියන ගුණයට වෙන්නා. ඒ ගුණ වෙන මාර්ගයක් තියෙනවා. ඔක අපි සූවිසි ගුණ කිව්වා. ඔක වැඳ වැඳ අපු දපුදා ඉන්න කිය කිය ඉන්න ගාතාවක් නෙමෙයි. අපි විසින් යා යුතු නිවන් මාර්ග වෙ තියෙන්නේ. ගුණ වෙලා යන්න ඕනේ ওই ක්‍රමයේ දුවි. ඉතින් පටන් ගන්න මේ පටන් ගෙන අවසානයේනකන් යා යුතු මාර්ගය පැහැදිලිව ඔතන තියෙනවා. ওই මාර්ගයේ යන කෙනෙකුට කිසිම මාර්ගපාක්ෂික බලවේගයකට කොටු කරන්න බෑ. මොන බලවේගයකින්වත් ඒ ධම්මක වහන්න බෑ. ওই ගුණමක මායයට නොපෙනෙන මගක් කියන්නේ ඒක. ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ ඔතෙන් නිකන් මග වඩා ගන්න ආකාරය දහම් මග වඩන ආකාරය. දහම් දැක්කට පස්සේ දුටු දහම් වඩා අත්දකින්නේ ඔතනින්. දැකපු දහම් සෝවාන් ඵලයෙන් අත්දැකපු දහම් සකෘදාගාමි අනාගාමි ඵලයෙන් පූර්ණ කරපු දහම් අරිහත් ඵලයෙන්. මේක තමයි බුදු ගුණ වලින් වෙන්නේ. ඒක අපි ඊළඟ අවස්ථාවක ඒ ටික ගන්න. තවත් මේ පස්වනා ප්‍රීතිය පිළිබඳව අහන එකක් තියෙනවා. දැන් ඕකට තියෙනවා ක්ෂණික ප්‍රීති විග්‍රහ කරලා ගන්න. මොකද මට ඔය මතක නැහැ. නැවත බලලා හිටන් වෙලා දෙන්න ඕනේ. ඔව් ඒක විග්‍රහ කරලා දෙන්න ඉබේ බලලා හිට. ආ පස්වරක් ප්‍රීතිය තියෙනවා. ඔක ඉතින් ඒ ආකාරයෙන් මේ අපිට ඇති වෙන දහම් දැකීමෙන් ඇතිවෙනා වූ ප්‍රීතිය මේ දනවන කොටස් පහක් වෙයි තියෙන්නේ. ආකාර පහක් ගැන. මතක මතකද ඉතින්? පහ මතකද? ෂණ සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා මේ ඉල්ලීමක් කරනවා පැහැදිලි කරලා දෙන්න කියලා. ෂණය කියන වචනයෙන් පෙන්වන අවස්ථාවක් තියෙනවා. ෂණ සම්පත්තිය කියන එක විවිධාකාරයෙන් පෙන්වන්න පුළුවන් දෙයක්. මේ අනාදි සසර ගමන තුල එක එක අත්බැව් ලැබමින් ඒ වාගේ මේවා කෙලවර කරමින් යලි යලි තත්බැව් ලැබමින් එන ගමන. මේ ආපු කාලේ මුල බැලුවොත් මුල කියන්න බැරි තරම් අනන්ත ඈතයි. සීමාව තව තව බැලුවොත් තව තව ඈතට පේනවා ආපු ගමන. යම් කෙනෙක් යථාබෝධය ලැබුවේ නැත්නම් ඉදිරියට යන්න තියෙන ගමනේ සීමාව කෙලවරක් කරන්න බෑ. පෘථජන තත්වයෙන් ඉඳලා ධම්ම අවබෝධයක් ලැබුවේ නැත්නම් ඒ ධම්මකට බැසේ නැත්නම් ඒ පුද්ගලයාගේ අනාගත ගමන කියන ඉදිරි අවස්ථාවේ තියෙන ගමන කවදා කොතනින් කෙලවර වෙනවද කොච්චර කාලයක් ඉඳ වෙනවද කියලා නිගමනය කරන්න බෑ. ඒ වගේ අති දීර්ඝ කාලයක් නැද්දී මේ ලෝක සත්‍යයේ උපදින හැම කෙනාම දැන් වර්තමානයි කියන අවස්ථාවක යම්කිසි අත්දැවක ඉන්නවනම් ওই ලැබලා තියෙන අත්දැව වලින් පුද්ගලයෙකුට අද මේ ධම්ම අවබෝධ කරගන්න හේතුකාරක වන අත්දැවක් ලැබුණා නම් ලැබෙන්නේ අති දුර්ලභව. අප්‍රමාණව ඉන්න මේ ලෝක සත්‍යය අතරේ. මිනිසෙක් වෙලා ඉපදිලා මිනිස් අත්දැවක ඉන්න අවස්ථාවක් වර්තමානයේ ගෙවමින් ඉන්නවයි කියන්නේ. මේ අවස්ථාව අති දුර්ලභව ලැබෙන අවස්ථාවක්. මේ මොහොත වෙනකොට. අනන්ත අප්‍රමාණ මේ ලෝක සත්‍ය වෙන්නේ මේ දසදහසක් සක්වල අරගත්තා නම්. මේ සක්වල තුල. ඒ අතරින් මේ කාලේ මිනිස්සය වෙලා උපදින්න ලැබුණ අවස්ථාවක් තිබුණා. අති දුර්ලභ ඉතාම සුළු අල්ප මාත්‍ර කොටසටයි ලැබිලා තියෙන්නේ. ලෝක සත්‍යව මහ පොළොවේ ඉන්න පස්වල සම පොළොව. නිය පිටට ගත පස් ටිකක් තරම් ප්‍රමාණයක් විතරයි අද මේ බණක් අහන්න පුළුවන් මනුස්සත්වයක් ලබාගෙන ඉන්නේ. අප්‍රමාණ ලෝක සත්‍යය අපාගත වෙලා. പ്രേත ලෝකවල, තිරිසන් ලෝකවල ඒවැ සැරිසරනවා. තවත් පැත්තක විපාක භුක්තිය විඳින්මින් දහම්මගට හිත තියන්න බැරි දෙව්ලෝකවල සහ බඹලෝ. බණ ඇහුවා තියා බණ මොනවා කිව්වත් ඒ ඒගොල්ල අපේ ආස්වාදේ ඊට වඩා ලොකුයි ඒකේ ආස්වාදේ ඇවිලා ඉන්නේ. ඒගොල්ලන්ටත් මේ බණ අහන්න හිතක් නෑ. ඒ වගේම දුක සැප කියන එකේ යථාර්ථය තෝරා ගන්න පුළුවන් විදිහේ අත්දැකීම් ඇති ලෝකයකට නෙමෙයි ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ඕනකමින් බණක් අහන්න හිතා ගන්න ඕනේ මටත් මේ දුකක් තියෙනවානේ මත් මේක අත්හැර ගන්න ඕනේ කියලා මේ මානසිකත්වයේ ගොඩ නැගෙන විදිහක් නෑ. දිව්‍ය සම්පත්තියේ මත් වෙලා බ්‍රහ්ම සම්පත්තියේ මත් වෙලා ඒ ආස්වාදය තුළ දුකක් දැනෙන්නේ නැති දැනක ඉන්නකොට. ඒ ඇයිට මේ ලෝකයේ දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ අවස්ථාව වැහිලා තියෙනවා. එහෙනම් දුක සැප දෙකමත් ඇති ඥාන ශක්තියත් ඇති ඒ සියල්ලෙන්ම යුක්ත කියන ධහම තේරුම් ගැනීමට හැකියාවක් ඇති. ඒක දැනගන්න ඕනකමක් ඇති අසහනිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත මානසිකත්වයක් ඇතුව ඉන්නවා මේ මිනිස්සෙ. එහෙනම් ලෝක සත්වයන් අතරින් මිනිස්සය කෙනෙක් අති දුර්ලභයි. හැබැයි ඔය අතර ඊටත් වඩා තවත් දුර්ලභ ඒ වගේම දුර්ලභ එකක් තමයි මේ කල්ප කාලාන්තරයෙන් මේ ලෝක හටගෙන වෙනසිලා යනකොට මේ මහා ලෝකයක් හටගෙන වෙනසිලා යනකම් මේ පවතින කාල සීමාවල් තුල බුදුවරේ පහළ වෙන්නේ නැතුව ගෙවෙන මේ බඳු කල්ප දහස් ගණන් ගියාට පස්සේ තමයි බුදුවරේ පහළ වෙන්නේ මේ තරම් බුද්ධ ශූන්‍ය කල්ප කියලා කියන ඒවට ඒ කියන්නේ නිවන් දකින්න දහමක් ලෝකෙට විද්‍යාමාන කරන උත්තරයන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැති කල්ප මේ වගේ දහස් ගණන් ගෙවිලා යනවා ඒ කාලේ මේ ලෝක සත්‍යනේ කාටවත් බුදුබණක් අහගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ අවස්ථාවත් ලැබිලා තියෙන අය ඉන්නවා. අර මනුස්ස ප්‍රජාව අතරින් ඉන්න එක්තරා කොටසකට 105 තරම් අද බැලුවොත් එහෙම 95 වතුර ඉන්න අන්‍ය ආගමික අන්‍ය ලබ්ධිකය ඒක ඒ අය ඉන්නේ. එතකොට මෙතනින් බුදුබණක් අහගන්න පුළුවන් කියන තැනකට ගැලපෙන බෞද්ධය කියන නාම ධාරී බෞද්ධය බැලුවොත් 105 තරම් මේ ලෝකේ ඉන්න ජනගෙන් එතනත් අඩු වෙලා. එක්තරා සුළු මට්ටමක් ඉන්නේ. දැන් ඔතෙන්ටත් තේරිලා ඉන්නවා. මනුෂ්‍යත්වයට තේරුණා මනුෂ්‍යත්වයෙන් නාමික බෞද්ධත්වයට තේරුණා. නාමික බෞද්ධය අතරත් මේ නමට අපි මගේ ආගම බුද්ධ ආගම කියන එකෙන් එහාට. ඒන් එහාට කටයුත්තක් නොකරන පිරිස අතරේ. අලුතරමින් බුදුන් බුදුගුණ සිහි කළා මල පහන පූජා කරන මට්ටමක ඒ මට්ටමක ඉන්න කට්ටිය බැලුවත් ඒකිනුත් විතරක් කොටස 10 10 තරම් කොටස ඉන්නේ. දැන් ඒකටත් තේරුණා. ඒ මට්ටමින් එහාට බණක් අහන්න ඕනකමත් ධර්මාභෝධයක් ලබා ගන්න ඕනකම තියෙනෙත් ඒකිනුත් 10 10 තරම් ඉතාම සුළු ප්‍රමාණයක. දැන් ඒකටත් තේරුණා. දැන් එහෙම අකුවෙච්ච ක්ෂණේ කොච්චර වෙනවද යන්නේ මේ ලෝකේ? මේ ජීවිතේ කොයි මොහොතේ ගෙවිද දන්නේ මැරිලායි දන්නේ. තව මොහොතක් ජීවත් වෙයිද දන්නේ නැහැ. අන්න එහෙම මහා අඩාල මොහොතකදී ඉන්න ජීවිතයක් ගත කරමින් ඉන්න මොහොත තමයි මේ සියල්ල ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ බඳු මොහොතක් තුල සද්දම්මෝ පරම දුර්ලභෝ කිව්වා. පරම දුර්ලභ සත්‍ධර්මයේ ශ්‍රවණය කරන්නත් ලැබුණා. ඒ බණත් අහන දෙනත් ඉන්නවා. ඒකත් අති දුර්ලභ ලැබිච්ච අවස්ථාවක්. ওই අවස්ථාව තුළ නුවණින් මෙනෙහි කරන්න පුළුවන් මානසිකත්වයකින් ඉන්නවා නම් පුළුවන් නම් ඒකත් අති දුර්ලභ අවස්ථාවක්. මේ සියල්ලම මේ ලෝක ගමනේ ක්ෂණයයි. ක්ෂණයක සම්පත්තියක් හා සමාන නිසා මේකට කියනවා මේ උත්තරම අවස්ථාව ලැබිච්ච හැටි ක්ෂණ සම්පත්තිය ලැබුණා කියලා. ක්ෂණ සම්පත්තිය කියන්නේ ඔන්න ඕකට. ඒ සියල්ලෙන් පූර්ණ වෙච්ච අවස්ථාව ලැබිච්ච කෙනාට ලැබිලා තියෙනවා ක්ෂණයක සම්පත්තිය. මොකක් නිසාද? අනන්ත සතර දුක් කෙලවර කර නිවන් අවබෝධ කරගෙන මේකෙන් මිදෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ශනේ පැහැර හරින්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කළා මේ තරම් වටිනා දුර්ලභ මොහොතක් කියලා. ශනේ පැහැර හරින්න එපා. ශනේ කිව්වේ මෙන්න මේකට. මේ ජීවිත කාලය තුළ ධර්ම අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන මොහොත තමයි ක්ෂණය. මේ පරිත්‍යාසමපාදී ගැන අපි විග්‍රහ කළා. උපාද වය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුද්ධාන්ති මේ පැහැදිලි කරන්නේ. දැන් මේ ලෝකේ තියෙන දහම් ක්‍රමවල මෙහෙම දෙයක් තියෙනවා. යම් ධර්මයක් ඉපදුනා නම් යමක් හටගත්තා නම් හටගත් ඒවා අර උදයංගම අත්ංගම ආකාද ආදීනව නිස්සාරණ කියන මේ ක්‍රමයටත් වැය වෙලා යනවා මේ කාර්යය හටගත් දෙයක් වැය වෙලා යන එක අනික තමයි වය ධම්ම කියන වචනේ තවාර්ථයක් තියෙනවා ගෙවිලා යනවා නැත්නම් ගුණ ධර්ම වලින් මේ විනාශයටපත් වෙනවා ඉපදුණු ධර්මයක් මේ ලෝකේ හටගත් ධර්මයක් අපි අල්ලන්න ගියොත් එහෙම. අපිට සිද්ධ වෙන්නේ ලෝකේ අල්ලගන්න වැය පැත්තට වැටෙන. අය නිවන නා වැය ලෝකේ. වැයට සම්බන්ධ වෙන ධර්මේවත් ලෝක ධර්මයේ වැත්නම් ඒවා ඔක්කොම වාය ධර්ම. මේ තව අර්ථයක්. වාය ධර්ම තේරුම් ගන්න ඕනේ. වාය ධර්ම අත්හැරලා දැම්මහම අපිට ඒක ඇලීමක් නෑ. උපදින ධර්මයක් ඇත්නම් පැවැත්මටයි දී පැවැත්මටයි දී යමක් අල්ලන්න ගියොත් වැය වුණා නැත්නම් නිවනේ වැය වෙලා ගියා. අය නිවන නම් නිවන නිවනට යන්න බෑ. ලෝකේ ඇල්ලුවෝ. ලෝක අල්ලන දහම් වැය දහම්, ලෝකේ අත්හරින දහම් අය දහම්. මේ දහම් වයින් ක්‍රමය. ලෝකේ අය වැය වයින් ක්‍රමය. ඉපදුණු ධර්ම සියල්ලම අල්ල ඔක්කොම බැලුවොත් එහෙම වැයටපත් වෙන දහම් වෙනවා දෙපැත්තකින්. එකක් තමයි උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිසරණ කියන මේ ක්‍රමානුකූලව වැය වෙලා යන දහම්. අනික තමයි නිවන අය දහම ලෝකේ වැය දහම්. උපාද ඔක්කොම ලෝකේටයි තියෙන්නේ. එහෙනම් ඒවා ඔක්කොම අල්ලන්න ගියොත් ඒවා වැය දහම්. වැහැරීමට විනාශයටපත් වෙනා මිසක් අය සංඛ්‍යාත නිවනට යන්න බැරි දහම්. මේ අර්ථ දෙකෙම දකින්න ඕනේ උපාද වය. උද්‍යාවේ ඥානය කියලා දකින්නට ওই දෙකම දකින්න ඕනේ. උදා වුනේ යම් ධර්මයක් ඇත්නම්. උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන මේ ක්‍රමෙන් ලෝක සම්මතිය අනුව වැය වෙනවා. මේක පැත්ත. අනික තමයි උපදින යම් දහමක් ඇත්නම් ඒ ඔක්කොම ලෝකේට අයිති වැය දහම් නිවනට නිවන් මඟ අය දහම්. ඉපදෙන පැත්ත කෙලවර කළ යන එක අය දහම්. නිවනට යන පැත්ත. පවතින පැත්තට යන එක වැය දහම් ලෝකේට යන පැත්ත. මෙන්න මේ දෙකෙම දකින්න මේ ලෝක ධර්මයන්ගේ ස්වභාවය. උපාද වය ධම්මිනෝ දකින්න ඕන විදිහට. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. ඉපදුන යම් ධර්මයක් ඇත්නම් නැති වෙලා යන එක එක අර්ථයක්. ඒක ලෝකාර්ථය. ඒතර ඉපදුන යම් ධර්මයක් ඇත්නම් ඒවෙන් අපිට යමක් උදා කර දෙන්නේ යහපත් දෙයක්. ඒවා ඔක්කොම මේ ලෝකේ පත් වෙන හතර වැටෙන දහම් නිසා. ಗುಣ උදා කර දෙන්න දහම් නෙමෙයි අල්ලන්න ගියොත් එහෙම. ඉපදුන යමක බැඳුනොත් එහෙම නිවනට ලබන්න බෑ උත්සිලා නැගී සිටින්න බෑ උදා වෙන්න බැරි ධර්ම වලත් නිරුද්ධන්ති කියන උදාන වෙන අර්ථය තමයි මේකේ ධම්මාර්ථය ඉපදුන දහම් තුලින් ගිහිල්ලා ඉපදුන දහමත් තුල හිටියෝ එයාට නිවන නෑ නිවන උදා කරගන්න බෑ අන්න එතෙන්ටපත් වුණාම නිරුද්ධාන්තිය කියන එකට වැටෙනවා උදා කරගන්න බැරි තැනට වැටෙනවා. ඉපදුනේ යම් දහමක් ඇත්නම් ඒවා තුල අපිට ඕන දේ උදා කරගන්න බෑ. ඒවා ධර්මතාවයට අනුව හරගෙන වෙනසිල යනවා මිස ඒවා අපිට ඕන හැටියට උදා කරගෙන අපිට බලාපොරොත්තු වෙන්නේ ඒවා පවත්වා ගන්න. අපිට ඕන හැටියට පවත්වාගෙන අපිට ඕන හැටියට උදා කරගෙන තියාගන්න පුළුවන් දහමක් නැති නිසාත් ඒවා නිරුද්ධාන්ති කියන එකට වැටෙනවා. ඒතර අපි දකිනවා ඒවා අපිට යමක් උදා කර ගැනීමට සුදුසු දහම් නෙමෙයි. පැවැත්මට අයිති මොන එකක් හරි එල්බගෙන. ඒකේ බැඳිලා ඉඳ ගියොත් අපිට කවදාවත් සැනසුම උදා වෙන්නේ නැහැ. නිවන උදා වෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් උත් ඒවට කියනවා uppajjitwa nirujjanti. ඉපදෙන ඒවෙන් සැනසීමක් බලාපොරොත්තු වෙන එක ලෝක සත්‍යයගේ සිරිත. පුරුතඥ ලෝක සත්‍යයගේ සිරිත. ඉපදෙන සියල්ලම ගන්න හරයක් නැහැ කියලා දැනගෙන අත්හැරීම වෙලී විදී යා මාර්යංගේ සිරිත. දැන් ආර්ය ධර්මයට අනුකූලව නිවන් අවබෝධ කරගන්නවා නම් ඒ නිරුද්ධාන්ති කියන එකට වැටෙන දහම් දකින්න ඕන. දැකලා එයා මිදිලා යන්න ඕන. ලෝකයා බලාපොරොත්තු වෙන්නේ ඉපදුන දෙයක් ඇත්නම් ප්‍රියමధుර ආකාරයෙන් පවත්වා ගන්න. ඒවා කැමැතිසේ පවතින දහම් නෙවෙයි අර වගේ ගෙවිලා යන දහම්. ඔක තෝරා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේට හා රහතන් වහන්සේලාට කර්ම විපාක දෙනවද කියලා අහනවා. දැන් මෙතනින් අපි මෙහෙම අහන්න හේතුව උඟ දෙනේගේ බලාපොරොත්තුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් මහරහතන් වහන්සේලා මේ කර්ම විපාක නිරෝධ කළා කියන අදහසයි. කර්ම එකක් විපාක එකක්. කර්මක්ෂේ කරඥානීය මිසක් විපාකක්ෂේ කරඥානය පහළ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේටත් පහළ වුණේ කර්මක්ෂය කරඥානයි. අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අන සංඛාරය නිරෝධ කළේ අවිද්‍යා නිරෝධ කිරීම. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් මේ සංඛාර නිසා හටගන්න යම් විඥානයක් ඇද්ද ඒකයි නිරෝධ කළේ. මේ සංඛාරයන් මුල් කරගෙන හටගන්නේ විඥාන කියලා කියන්නේ යම්කිසි කුසල පුණ්‍ය පාප ආදී වශයෙන් තිබුණා වූ මේ විඥානයයි ඒ කියන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ විඥාන අවිද්‍යා සංඛාර නිසා හටගන්නේ. සංඛාරපත්‍ය විඥානං සංඛාර සම්පයුක්තා. සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ සංඛාර සමගයේදී. නැ සංඛාර නිරෝධ කළා මිසක්. සංඛාර කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනින්ජාභි සංඛාර කියලා තුනක් තියෙනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ. මෙන්න මේ තුන් ආකාර සංඛාර නිරෝධ කළයි අරිහත්ත්වයටපත් වෙන්නේ බුද්ධත්වයටපත් වෙන්නේ. සංඛාර නිරෝධ කළාට පස්සේ එදින්දා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා ඇස කන දිව නාසය ශරීරය මන කියන ඒවාට ගෝචර කරගෙන ඒ වායේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳලා යම්කිසි ගොඩනැගිල්ලක් ගොඩනැගීමක් කරනවාද හිතවිලි ක්‍රියාවලිය. මෙන්න මේ ටිකයි බුදුරයන් වහන්සේලා හෝ අරිහත්ත්වයටපත් වුණ උත්තරයන් වහන්සේලා ඉවත් කරලා තියෙන්නේ. මෙන්න මේ ටික ඉවත් කිරීමට කියනවා සංඛාර නිරෝධ කරා කියලා. සංඛාර නිසා ප්‍රත්‍ය කරගෙන හටගන්නේ විඥානයක් තිබුණා නම් ඒ විඥානේ නිරෝධයි. සියලු විඥාන නෙමෙයි. එහෙනම් උන්වහන්සේලාගේ නිරෝධ වෙන විඥාන කොටසක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න විඥාන ඉවරයි. අවිද්‍යාව නිරෝධ කරපු නිසා නැති වෙන්නේ ඒ ටිකයි. විපාක විඥානී කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න විඥානේ නෙමෙයි. පෙර භවයේ හටගත් අවිද්‍යාව නිසා හටගත් විපාක ක්‍රියාවලිය ඒ තියෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලිය නැති කරන්න තුන් ලෝකාගල බුදු පියාණන් වහන්සේටත් බෑ. ඒකෙදි පළ දෙන්න තියෙන යම්කිසි විපාකයක් ඇත්නම්. ඒක විපාක වශයෙන් එනවා. නමුත් ඒ විපාකයේ මුල් කරගෙන නැවතත් මතු කර්මයක් හැස් කර ගැනීම හේතුවයි බුදුරයන් වහන්සේලාගේ තහ හරියතුන් වහන්සේලාගේ නැත්තේ. සැපේනවා දුකේනවා. යමකින් සැප සැප දුක දෙනවාද ඒකට අවශ්‍ය කරන ඇහැ කන දිව නාසය ශරීරය මන තවම තියෙනවා විපාක වශයෙන්. විපාක වශයෙන් ඒකට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවට ගෝචර වෙනවා. නිසා ඒ හේතුවෙන් හටගන්නා යම්කිසි ස්පර්ශයක් නැන්නා එක විපාක ස්පර්ශයක්. ස්පර්ශ නිරෝධ කළා කියනකොට දැනගන්න මොන ස්පර්ශද නිරෝධ කළේ? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්න යම් ස්පර්ශයක් ඇද්ද ඒක නිරෝධයි. සියලු ස්පර්ශ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නෙමෙයි. විපාක ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශයක් තියෙනවා. විපාක විපාක ප්‍රත්‍යයෙන් හටගන්න වේදනක් තියෙනවා. ඒ ස්පර්ශ වේදනා කියන්නේ ඒකක්. නිරෝධ ක්‍රියාව මොනවාද? සංස්පර්ශ සහ සංපස්සජා වේදනා. සංස්පර්ශ කියන එකයි ස්පර්ශ කියන්නේ දෙකක්. ස්පර්ශ විපාක වශයෙන් ලබනවා. අවිද්‍යාව පහළ වෙලා තිබුණොත් අවිද්‍යාව නිසා සංඛාර කොට නැගුවොත් ඒ හේතුවෙන් ලැබෙන සංස්පර්ශ. විපාක වේදනාව එකක්. පසපත්‍ය වේදනා කියලා අවිද්‍යාව සමගෙදිච්ච වේදනාවක් තියෙනවා නම් ඒකට කියනවා සංපස්සජා වේදනා. නැ සම්පයුත්ත පරිච්ඡ සමුපාදිය කියලා පරිච්ඡ සමුපාදයක් තියෙනවා. අවිද්‍යාව සමග සමග යෙදෙන ඒවා. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා සම්පයුත්තා සංඛාර පත්‍ය විඥානං සංඛාර සම්පයුත්තං විඥාන පත්‍ය නාම රූපං විඥාන සම්පයුත්තං නාම රූප පත්‍ය සලආයතනං නාම රූප සම්පයුත්තං සලආයතන පත්‍ය පස්සෝ සලආයතන සම්පයුත්තෝ පස්ස පත්‍ය වේදනා පස්ස සම්පයුත්තා වේදනාපත්‍ය තණ්හා වේදනා සංපයුක්ත තණ්හාපත්‍ය උපාදාන තණ්හා සංපයුක්ත ඔන්න ඔතෙන්ට උපාදානෙට එනකම් එකින් එකට සමගිය දෙනවා අවිද්‍යාව තියෙන තාක්කල් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර හට ගැනීම නිසා ඒ චක්‍රය අනුව වේදනාව හරි හටගත්තා නම් තණ්හාව උපාදානෙ හටගත්තා නම් එතෙන්ට එනකම් අවිද්‍යාව සමගිය දීලා තියෙනවා මෙන්න මේ අවිද්‍යාව සමගිය දෙන ධම්ම වලින් ඒ ලැබෙන වේදනාවට කියන සංපස්සජා වේදනා ස්පර්ශය කියනවා සංස්පර්ශ. ඒතර මේ සම්පස්සය වේදනා සහ සංස්පර්ශය නැති කලේ. අරිහත් ඵලෙ නැති කලේ ඒ තිබේ. එහෙනම් මේ මෙලෝඩි පහල කරන අවිද්‍යාව නිසා හටගන්න වැඩපිළිවෙල දුරු කිරීමෙන් ලබන්නා වූ වේදනාත් ස්පර්ශය නැති කරලා දැම්මේ. විපාක ස්පර්ශය සහ විපාක වේදනාව අරිහත්තුන් වහන්සේලාට බුදුරයන් වහන්සේලාට තියෙනවා. එහෙනම් විපාක නිරෝධ කරන ඥානයක් නෙමෙයි පහළ වුණේ. අන්න අර කියන කර්ම නිරෝ කර්ම කියලා කිව්වොත් මේ චේතනා මුල් කරගෙන පහළ වෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ චේතනා නිසා හටගන්න යම්කිසි කර්මයක් තියෙනවානේ. මෙන්න මේ කර්මයේ ක්ෂය කර ඥානය පහළ නම් මිසක් විපාකක් ක්ෂය කරක් ඥානය පහළ නැහැ කියලා බුදුහාමි දේශනා කරලා නැහැ. දැන් හුඟ දෙනෙක් හිතන්නේ කර්මක්ෂය කරක් ඥානය පහළ නැහැ කියම පෙර කරන ලද කර්මක්ෂය කළා කියලා. පෙර කරන ලද කර්ම පෙරම ඉවරයි. දැන් මොනවද කියන්නේ? ඒකේ විපාකේ. පෙර පෙර භවයේ කර්මයක් කළා නම් පෙර භවයේ කර්මයේ කරපු හිතවිල්ල ක්‍රියාව කතාව ඉවර වෙනකොට ඒ කර්ම කරපු අවස්ථාව ඉවරයි. ගෙවිලා ඉවරයි. ඒ කතාව දැන් කොයි? ඒ ක්‍රියාව කතාව හිතවිල්ල දැන් කොයි? දැන් මොකද්ද තියෙන්නේ? ඒකේ විපාකී ඉවර වුණේ නැහැ. කර්මය කරුවා කරනවා කර්ම අවස්ථාව ඉවරයි. කර්ම අවස්ථාවේ ඉවරනාට පස්සේ ඒ ක්‍රියාවලිය නිසා ගොඩනැගිච්ච ශක්තිය ධර්ම අවස්ථාවට වැටෙනවා. ওই ධර්ම අවස්ථාවේ දවස් ගණනක් හරි මාස ගණනක් හරි අවුරුදු ගණනක් හරි මේ අධ්‍යයය තුල හරි නැන ඊළඟ අධ්‍යයයේ හරි ඊට පස්සේ මතු අධ්‍යයයක කවදා හරි කල්ප කෝටියකට පස්සේ හරි ආයි එන්න පුළුවන්. අන්න එහෙම ආපු එකට කියනවා ධර්ම අවස්ථාව. නෑ නෑ ධර්ම අවස්ථාව. ධර්ම අවස්ථාවේ කර්ම විපාක දෙන්න ආවේ නෑ තව. ඒක ධර්ම අවස්ථාවේ පවතිනවා. දැන් අපි අද මිනිස්සෙක් වෙලා හිටියට අපිට අපාගත වෙන්න ඉදිරියට හේතුකාරක වන්නා වූ කර්ම කරපියා බලවේගී අපි ළඟ ගැඹෙලා තියෙනවා. දැන් අපි මේ මේ අධ්‍යයව තුල අපාගත වෙන්න මොනවද පාප කර්මයන් නොකර ඉඳලා. පුතත්ජන වෙහිම හිටියානම් මරණාසන්න මොහොතකදී අපරාපරිය කර්ම වශයෙන් ඇදලා ඉන්න පුළුවන් අන්නේ අවස්ථාව. අන්නේ මේ ධර්ම අවස්ථාවේ තිබිච්ච ශක්තිය තමයි ඇදලා විදිහට ඊළඟ ආරම්භන අවස්ථාව ලබා දෙන්නේ. ඇහැට රූපයක් වශයෙන්, කනට ශබ්දයක් වශයෙන්, දිවට රසයක් වශයෙන්, නාසයට ගන්ධයක් වශයෙන්, කයට පොට්ටබ්බයක් වශයෙන්, මනසට ධර්මයක් වශයෙන් කොහොම හරි. ඔන්නෝම අරමුණු වෙන වෙලාවක් එනවා කර්ම විපාකයෙන් අවශ්‍ය වන්නා රූප ජනිත කරලා. මෙන්න මේ කර්මජ රූප ජනිත කරන අවස්ථාව ආපුහම තමයි අපිට අරමුණු වෙන්න පටන් ගන්න. අන්න ඒකට කියනවා ධර්ම අවස්ථාවෙන් ආරම්මන අවස්ථාවට ආවා. ඔන්න ආරම්මන අවස්ථාව භුක්ති විඳින වේදනාව ගත්තට පස්සේ පසපත්‍ය වේදනාව කියන එක ආවට පස්සේ විපාක වේදනාවයි. අන්න එනවා විපාක අවස්ථාවට. මේ විපාක භුක්ති වේදනාව වශයෙන් විඳිනවා. මෙන්න මේක විපාක වේදනාව. කර්ම වේදනා කියන්නේ ඕක නෙමෙයි. ඒ හේතු විපාකෝ කම්ම සම්භවෝ කියලා. අවිද්‍යාව තෘෂ්ණා සහිතයි. ඒකේ යරි කර්මය රැස් කරනවා. රැස් කරන්නේ ඒ කර්ම වේදනාව විඳිනවා. ඒවට කියනවා සංපස්සජා වේදනා. කර්ම ස්පර්ශ කරනවා. නව කර්ම ගොඩ නැගලා. ඒවට කියනවා සංස්පර්ශය. සංස්පර්ශ සහ සංපස්සජා වේදනා තේරුම් ගන්න ඕනේ. ওই දෙකේ වෙනස දකින්න ඕනේ. සම්පස්සජා වේදනා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ඒවට කියනවා සම්පස්සජා වේදනා. දැන් සලායතන පත්‍ය පස්සෝ කියනකොට අවිද්‍යාව සහගත සලායතනයන්ගෙන් නිෂ්පාදනය කරන්නා වූ ස්පර්ශයක් ඇද්ද? ඒකට කියනවා සංස්පර්ශ. පස්සපත්‍ය වේදනා කියනකොට අවිද්‍යාව සහගත ස්පර්ශයකින් වේදනා කලේ ඊළඟ ප්‍රතිඵලයේ වශයෙන් වේදනාව. ඒකට කියනවා සම්පස්සජා වේදනා. ස්පර්ශ වේදනා කියලා කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික වලටයි තියෙන්නේ. ඒක සියලු විපාක සිත් වලටත් අයිති. එයා බුදුරජාන් වහන්සේට ඒ ස්පර්ශයේ ඒ වේදනාව තිබුණා. කර්ම විපාක වශයෙන් මතුවට ඉති වෙන්නේ මොනවද? ඒතරට අසහල් භාවයටපත් වුණා ඒ කර්ම විපාක ඉවරනකන් තීනම් කාලේ නැද්ද? නෑ මෙහෙමයි වෙන්නේ. කර්ම විපාකයට පුළුවන්කමක් තියෙන්නේ විපාකෙ ඉන්න කාලේ විපාක ගෙන්න දෙන්න විතරයි. දැන් කර්ම විපාකයක් පළ දෙන්න තැනක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. යම්කිසි කර්ම විපාකයක් පළ දෙන්න නම් ඒ ඒ කර්මයේ කරපු කෙනාට කොතනක හෝ ඇහැ කන නාසය දිව කය මන කියන මෙන්න මේ ඉන්ද්‍රිය හය හට ගන්න ඕනේ. ওই ඉන්ද්‍රිය හය හට ගැනීමේ මූලාරම්භය ලබා දෙන්නේ පටිසන්ධියකින්. පටිසන්ධියක් ලබා දෙන වෙලාවේදී විපාක ශක්තිය ගොඩනැගිලා පටන් ගන්නවා මේ ඉන්ද්‍රිය හය නිෂ්පාදනය කර කර දෙන්න. පටිසන්ධිය මිනිස් පටිසන්ධියක් නා. මිනිස් පටිසන්ධියේ ඉන්න තාකල් මිනිස් විපාකයේ ගෝචර කරමි. ඒකට අවශ්‍ය කරන සමානාන්තර ප්‍රත්‍යය කියන මිනිස් සමානාන්තර ප්‍රත්‍යය ආධාර කරගෙන මිනිස් කර්මයන්ට විපාක විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා. අනේ මිනිස් කර්මයක් වශයෙන් භුක්ති විඳින්න සැප හෝ දුක භුක්ති විඳින්න. අපි කර්ම කරලා තිබුණා නම් පෙර ඒවා තමයි මේ මිනිස් භවයට ඇදලා ඉන්නේ. මිනිහෙක් වශයෙන් උපත්යන් පටන් ඇදලා ඉන්නේ. දැන් මේ මිනිස් කායයට දේව ආස්වාද ලබන්න පුළුවන් එක ඉන්න බෑ. ඒකට පසුතලයේ නෙමෙයි. බ්‍රහ්මයාගේ බ්‍රහ්මාස්වාදය ලබන්න පසුතලයේ නෙමෙයි. මේ මූලික අවස්ථාව. එතන මෙන්න මෙතෙන්ට ආපු කෙනා මෙතනින් පුළුවන් වුණා. දේව ගුණධර්ම ඇති කරගෙන මෙලොවේදී සම්මත දෙවියෙක් හැටියට ගත කළොත්. ඒ අවස්ථාව උදා කරගත්තොත් අපේ ඉස්සෙල්ලා කිව්ව ක්‍රමයට ප්‍රවෘත්ති පටිච්ච සමුපාදී. දෙවියන් හා සම්බන්ධ වෙන ක්‍රමයෙන් මිනිහාට ගැලපෙන මට්ටම ඇදලා එනවා. බ්‍රහ්ම ධර්මයේ ඇසුරු කරලා බ්‍රහ්ම ගති ලක්ෂණ ගැන ධ්‍යාන ලබා ගන්නවා. ධ්‍යාන සුවේ තුලින් බ්‍රහ්මයා ඇසුරු කරන්නා වූ ආස්වාදයෙන් අල්ප මාත්‍රාවනේ මිනිහාට ගෝචර වෙන මට්ටම ඇදලා එනවා. මිනිස් කයට ගෝචර කරන්න පුළුවන් මට්ටම. බ්‍රහ්මයා විදින සියලු ආස්වාද මිනිස් කයකින් විඳින්න බෑ. දෙවියෝ විදින සියලු ආස්වාද දේව කයකින් මිනිස් කයකින් විඳින්න බෑ. මිනිස්යාට හිමි ආස්වාද මිනිස් කයකින් විඳ හැකියි. සතරපාගත වෙන ලෝකයේ ඉන්න සතරපාග ගති කියන්නේ ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා දුකක් තියෙනවා නම් ඒ දුක මිනිස් කයෙන් විඳින්න බෑ මිනිස් කය ඔරොත්තු දෙන්නේ දැන් මිනිස් කයට ගැළපෙන හැටි තමයි මිනිස් කයට ඇදලා ඉන්නේ දැන් මේ බඳු විපාකයක් අරගෙන මේ විපාක භුක්තිය ලබාගෙන ඉන්නව අනික්වර දැන් අවස්ථාව නැති නිසා හැබැයි මතුවට ඇසක් කරනා දිවක් නාසය ශරීරයක් මනක් හට ගන්නන්න තිබිච්ච ශක්තිය අර කියන චන්දරාගේ දුරු කිරීම නිසා නැති කරලා ඉන්නේ අරිහත් ඵලයේ එනිසා මේ පුද්ගලයා අරිහත්ත්වයට පත් වෙන උත්තරයන් වහන්සේ. චුති චිත්තේ යම් තැනක ආවද. ඊළඟ පරිසන්ති චිත්තයේ ගොඩනගන ශක්තිය නැති නිසා. මතු ඇහැක් කනක් දිවක් නාසයක් ශරීරයක් මන ගොඩනගන්න විදිහක් නෑ. ඇහැක් කනක් දිවක් නාසයක් ශරීරයක් ගොඩනගන්න විදිහක් නැති නිසා. මේ භවයේ උපම් භවයේ කොහොමවත් කවදා හරි කෙලවර වෙන්න ඕන. මේ භවයට උරුම වන යම් කිසි කර්ම විපාකයක් ඇද්ද ඒ මටම ඵල දෙන්න ඕන. හැබැයි මේ භවයේ අවසානයේ චුති ජීවිතයෙන් පස්සේ මතු භවයක් හරගන්න විදියක් නැති නිසා. එතනින් නිරෝධ වුණාට පස්සේ කර්ම ඵල දෙන්න තැනක් නෑ. ඉතුරු වෙලා කොච්චර කර්ම තිබුණත් අහෝසි කර්ම වෙන්නේ ඒකේ. ඒ කර්ම සියල්ල අහෝසි වෙනවා. මොකක් නිසාද ඵල දෙන්න දෙයක් නැති නිසා. කර්ම විපාක කොච්චර තිබුණත් ඵල දෙන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. අවස්ථාව නැත්නම් කර්ම විපාකයේ ඵල දෙන්න විදිහක් නෑ. අවස්ථාව ගොඩනකාගෙන කර්ම විපාක නැගීන ක්‍රම පහක් තියෙනවා පංචානන්තර කර්ම කිව්වා ඒකට. පංචානන්තර කර්මයක් කරපු කෙනාට ලැබෙන විපාකේ. ඒ කාන්තියෙම පසුතලයේ ගොඩනගාගෙන නැගෙන නිසා. යාට පුළුවන් කමක් නැහැ. චන්දරාගය දුරු කරලා හිටන් මතුවට ඇහැක් කරන දිවක්නාසය ශරීරයක් මනක් හට ගන්නවනේ. ඒ චන්දරාගය දුරු කළා අරිහත්ත්වයටපත් වෙන්න හෝ මාර්ගඵල අවබෝධ කරගන්න හේතු නැහැ. මොකද හේතුව අර කරපු ආනන්දර පාප කර්මයේ බලවේගය එතන පටන්ගෙන ක්‍රියාත්මක වෙනවා ඒ බලවේගී ශක්තිය තුලින් අවශ්‍ය කරන පසුතලයේ නිපදවන්න. ඒ ඒ පසුතලයේ විපාක කර්ම විපාක වශයෙන් දුකිත නිසා. ඒක දූෂ්‍ය නිසා. එතන පටන්ගෙන ඕකේ මානසිකත්වය සුද්ධ කරන්න බෑ. සුද්ධ කරන්න බැරි මානසිකත්වයකින් මග ලබන්න බෑ. ධ්‍යාන ලබන්න බෑ. නිසා ආනන්තර පාප කර්මයක් කරපු කෙනාට ඒ අධ්‍යාව තුල මිනිස් අධ්‍යාවක ඉඳලා ඒක කළානේ. ඒ මිනිස් අධ්‍යාව තුල ඉඳලා අවසාන වෙනකම් ධානහා මාර්ගඵල ලබන්න බෑ. ඒ නිසා යාට ඒකෙන් නිදහසෙන් අහෝසි කරන්න විදිහක් නෑ. ඔහු ඒකාන්තයෙන් චුතියෙන් පස්සේ ඊළඟ ප්‍රතිසන්දිය හතර පාගත අටමහා නරකයට හෝ නරකයකට හිමි වෙනවා. අපායෙන් බේරෙන්න බෑ. ඒක ගෙවලා එනකන් යාට කවදාවත් මාර්ගඵල අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ ආනන්ත පාප කර්ම වල. මේ අන්‍ය පාප කර්මයන්ට බලයක් නැහැ. මාර්ගඵල සහ ධාන මාර්ගය වෙනස් කරන්න. ඉතින් ඒකට හේතුකාරකයේ ධාන සහ මාර්ගඵල ලැබුවොත් ධානලාභී පුද්ගලයා නොපිවිහි කල්පිය කළොත්. ඒවත් ඒ පැත්තෙන් තියෙන මහත්ගත කුසල කර්ම. ඒ බලي අනිත් සියල්ලම අභිවාගෙන ගිනව බඹලෝ උපදිනවා. ඉතින් අයාරත් පුළුවන් කමක් නැහැ හතර පහ උප්පත්තියට ගෙන දෙන දෙය ඊළඟත් බැවේ ක්‍රියාත්මක කරනවා. සෝවාන් ඵලයටපත් වුණොත් හතර පහ ගත වීමට හේතු වෙන පාප ධර්මයේ ක්ෂය කරපු නිසා. මතු පටිසන්ධි වශයෙන් සතර පහේ උපදින හේතු නැති නිසා. සතර පහේ උපදින කොච්චර පාප කර්ම කරලා තිබුණා විපාක දෙන්න අවස්ථාව නැහැ. පරිසරේ. ඒ නිසා ඒ හරිය යගේ තහවුරු. අනාගාමී ඵලයටපත් වුණා. කාම ලෝකයේ උපද්දන්ට විච පරිසන්දියක් ගෙනන් දෙද්දී විච අවස්ථාව නැති නිසා. කාම ලෝකයේ ඉඳගෙන යම්කිසි දුක කරදරයක් හෝ සැප සම්පතක් විඳින පුණ්‍ය කර්ම හෝ පාප කර්ම කරලා තිබුණා. ඒ ටික ගැන අවස්ථාව නැහැ ඉන්න අධ්‍යාප කෙලවර අවසානයේදී යානාගාමී වෙනන බබේ බ්‍රහ්මීක වෙනවා. සුද්ධ අවස බවල උපදිනවා. එහෙනම් යාට ඉතුරුලා තියෙන්නේ බ්‍රහ්මීක කියලා කියන විපාකයේ ගවන්නේ හරිය විතරයි. නිසා එයාට අයින් හරිය නිදා. දැන් කාම ලෝකයේ විඳිට දින යම් කර්ම විපාකයක් ඇද්ද අනාගාමී ඵලයෙන් ඒකත් අහුවෙනවා. සෝවාන් ඵලයෙන් සතර පහකට හේතු වෙන විපාක ස්කන්ධයක් ඇද්ද? කර්ම ස්කන්ධයක් ඇද්ද? කර්ම විපාක ස්කන්ධයක් ඇද්ද? ඒකත් අහුවෙනවා. ඒ අහෝසි වෙන්නේ ඉන්නකන් නෙමෙයි. මැරිලා ඊළඟ උපතර හේතුවක් නැති නිසා ඒවා විපාක දෙන්න වෙලාවක් නැහැ. ඒකයි අහෝසි වෙන්නේ. අන්න ආර්යතුන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් පස්සේ සියලුම විපාක අහෝති. ඒ දාකල් මිනිස්සු විදිහට යන්තරමක් තියනවාද? මිනිස් කයින් ඉන්න තාකල් යාර මිනිස්සු විදිහට තියෙන විපාක වලට හිමි. ඒක අහෝති නෑ. සියල්ලක්ම අහෝති නෑ. අරහත් බයපත් උනා. අරිහත්ත්වයටපත් උනාට පස්සේ එයාට කාම රූප කාම රූප අරූප කියන තුන් ලෝකෙම විඳින්න තියෙන යම්කිසි කර්ම ශක්තියක් ඇද්ද? තියෙන්නේ මිනිස් කයන. මිනිස් කයට උරුම හරිය විතරයි ඒකට එන්නේ. ඒ ටිකේ හැප හෝ දුක විඳින යමක් ඇතනම් ඒ ටික එනවා. ඒ ටික එකෙන් විඳ ගන්න වෙනවා විපාක වශයෙන්. අන්නේ විපාකයෙන් දැන් එයාට හිමිකම් නැහැ. මොකද හේතුව තුන් ලෝකයේ කොහොමද උපදින්න හේතු නැති නිසා. තියෙන්නේ දැන් තියෙන මිනිස් කය නිසා. තව දේව කයක් හෝ බ්‍රහ්ම කයක් හෝ වෙන්නේ නැති නිසා. එයාට දේව කයකින් විඳින්න බ්‍රහ්ම කයකින් විඳින්න යම් කිසි බිනක් කරලා තිබුණා. ඒවා විඳින්න අවස්ථාවක් නැති නිසා ඒවා හොති. ඒවා දැන් ඉන්න විදිහක් නැහැ එතන බලන්න. මිනිස් කයකින් විඳින්න හේතු වෙන පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් සංසාරේ කරලා තිබුණා නම් එනකොට. ඒ ටිකට තාම පිරිනවා පාන මොහොත වෙනකන් කාලේ තියෙනවා. ඒ කාලේ තුර ඒ ටික ඇදලා යනවා. පිරිනවන් පෑවට පස්සේ තුන් භවයේම උපතක් නැති නිසා තුන් භවයේ ඉපදින විට සියලු පාප කර්මයෙන් අහෝසි එන්න දෙයක් නැති නිසා. මෙහෙමයි කර්මක්ෂය සහ විපාකක්ෂය වෙන්නේ ওই ක්‍රමයටයි. ඉතින් කර්මක්ෂය කරත් ඥානයකින් අරිහත්ත්වයටපත් වුණා අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පස්සේ සියලු විපාක ක්ෂය වෙනවා. විපාක ක්ෂය වෙන්නේ ඉතින්. ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් මේ හුඟ දිනේ හිතාගෙන බුදුරන් වහන්සේ සියලු විපාක ක්ෂය කළා කියලා. කර්ම ක්ෂය කළේ. මතු කර්ම හටගන්නේ ඒක. කීනං පුරාණං නවං නත්ති සම්භවං කියන වචනේ වරද්දලා අරගෙන. පුරාණී කරපු කර්ම ක්ෂය කළා කියලා නිගමනය කරගන්නවා. පුරාණීය කියලා කියන්නේ ඉස්සර කාලේ කරපුවා කියන එක නෙමෙයි. පුරාණීය කියන්නේ ලෝභ, දේශ, මෝහ ධර්ම වලට පාප ධර්ම වලට. උන්වහන්සේ කියනම් පුරාණන් කියන කද ලෝභක්ෂය කළා, ද්වේෂක්ෂය කළා, මෝහක්ෂය කළා. පුරාණීය කියලා කියන්නේ රාග, දේශ, මෝහ ධර්ම වලට. පුරාණීය කියන අසුචිර අපවිත්‍ර දෙයට. රාග දහමක්, ද්වේෂ දහමක්, මෝහ දහමක් ඇත්නම් ඒවා අපවිත්‍ර දේවල් හැටියට සලකනවා. ඒවා දැනගෙන ඒවා අපවිත්‍ර හැටියට අසුචි වාගේ සම්බන්ධව දැනගෙන ඒවත් ඇරුණි. අත්තරින් වැඩි විදී ගියේ. අන පුරාණී සේකරා කියන්නේ කාගදේශ මොහ සේකරා. හිතා ඉන්නේ කීනම් පුරාණම් කියලා ඉස්සර කරපු සියලුම පාප කර්ම ඒවා සේකරා කියලා. කීනං පුරාණං නවං නත්ති සම්භවං දැන් මේ පුරාණ කියන්නේ ඉස්සර කාලේ කියලා අරගෙන නවම් කියන්නේ මතුවට කියලා අරගෙන මෙතන දැන් අද හඳුන්වන්නේ. කීනම් පුරාණන් නවන් නැති සම්භාවම් කියනකොට පුරාණයේ ශේකලා අලුතෙන් හටගන්නේ නැහැ කියලායි අපි උඩින්මත් එකේ අර්ථය ගන්න. පුරාණයේ කිව්වේ රාග දේශ මොහ ශේකලා. නවං නැති සම්භාවම්. නවං කියන එකේ අර්ථය දෙආකාරයක් තියෙනවා. ඒකක් තමයි මින් මතුවට කියන අර්ථය. මින් ඉදිරියට කියන අර්ථය නවම්. තවත් නවම් කොටසක් තියෙනවා. හදාන්නේ නැති කොටස් 9ක් තියෙනවා. නවම් කිව්වේ 9යි. නවයකින් යුක්තවන්නාව කොටස් පහල කරන්නේ නැහැ. මොනද 9? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන ඔන්න ඔතෙන් නිකන් දුරු කරලා දැම්මා. එහෙනම් ඔතෙන් නිකන් දුරු කරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? උපාදානේ නිරෝධ කළා. අන හම්බ කරන ඒවා තියෙන ඔතෙන් දෙන්න. හම්බ කළොත් තමයි භව හැදෙන්නේ. භව නිරෝධ කරන්න දෙයක් භව නිරෝධ වෙලා ඉවරයි ඔය නමේ නිරෝධ කරනකොට. එයා ඔය නමේ හම්බ කරන්නේ නැහැ නේද? උපාදාන නිරෝධ කරුවාට පස්සේ උපාදානිත එක අවිද්‍යාව සමග බැඳෙන කොටස් 9 ඉවරයි. අන්න ඒක රහතන් වහන්සේට නෑ. හැබැයි උප්පත්ති බව ගෙනත් දීම නිසා මේ පැවැත්ම යම් කිසි පිනක් හෝ භවක් කරලා හිටන් චන්දරාගයෙන් යුතුව පැවැත්මට හේතු වෙන්නේ. යම් කිසි යමක් ගොඩනගා ගන්න තිබුණා නම් ඔන්න ඔය තුලින් ගොඩනගෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා තත්ත කතමා අවිද්‍යාපත්‍ය සංඛාරා. මෙහි අවිද්‍යාපත්‍යෙන් සංඛාරය එනවා කියන්නේ මොනවද? පුඤ්ඤාවි සංඛාරා, අපුඤ්ඤාවි සංඛාරා, ආනිඤ්ඤාවි සංඛාරා, අයං උච්චති අවිද්‍යාපත්‍ය සංඛාරය. දැන් අවිද්‍යාපත්‍යෙන් සංඛාර වේ කියන එක විග්‍රහ කරලා තියෙන විදිය. දැන් මෙතන පෙන්ලා තියෙනවා එතකොට අවිද්‍යාපත්‍යෙන් සංඛාර වෙනවා කියන්නේ මොනවද? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කියන මෙන්න මේ තුන. මේ පැවැත්ම පිළිබඳව පෙන්වන තුනක් ඔය කිව්වේ. පුඤ්ඤාවි සංඛාරයි අපුඤ්ඤාවි සංඛාරයි ආනිඤ්ඤාවි සංඛාරයි අවිද්‍යා සමග යෙදුණු. ඒ පුද්ගලයාට ඒවත් සමග සතර ගමනින් ගැලවීමක් නෑ. අය හැබැයි අවිද්‍යාපත්යෙන් වැඩ ගන්න සංඛාර වලින් ඉන්නේ හරිය තමයි සතර ගමනට හේතු වෙන්නේ අල්ලලා හිටින්නේ. මෙන්න මේක තමයි පුඤ්ඤපාප පහිනස්ස කියලා. අරිහතුන් වහන්සේ පින්පව් දෙක පහ කළා කිව්වේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න පින්පව් දෙක. තවත් තියෙනවා සංකාරය කුසල මූලපත්‍ය සංකාරා කිය. හැබැයි කුසල මූලපත්‍ය සංකාරා කියන එකේදී හටගන්න පුඤ්ඤාවි සංකාරයක් තියෙනවා. අලෝභ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහ කුසල මූලං අයං උච්චති කුසල මූලං කුසල මූලයේ මෙහෙම පෙන්නනවා මෙන්න මේ අලෝභ ආදේශ අමෝහ කියන කුසල මූලයෙන් හටගන්න යම් සංකාරයක් ඇද්ද ඒක ආර්ය මාර්ගයටයි තියෙන්නේ. ඒ ආර්ය මාර්ගයට යම් සංකාරයක් ඇත්නම් ඒක උන්වහන්සේගෙන් ගෙවිලා නැහැ. නෑ උන්වහන්සේට සංඛාර තිබුණා කියලා ඔප්පු කරන්න හේතුවක් අපිට තියෙන්නත් ඕනේ. අපිට ඕන හැටියට කියලා ගන්න. ධර්මයට ඕන හැටියට කියන්න ඕනේ. ධම්මදින්නා ප්‍රවිණාසය සහ විසාක හිතතුමා අතර ඇති වුණ සාකච්ඡාවකදී අහනවා වෙන මෙහෙම දෙයක්. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච රහතන් වහන්සේට. නිරෝධ සමාපත්තියෙන් යලි නැගී සිටිනකොට ඉස්සෙල්ලාම හටගන්නේ මොන සංකාරද කියලා. ධම්මදින්නාතේරණ වහන්සේ පිළිතුරක් දෙනවා. එතකොට මනෝ සංකාරය ඉස්සෙල්ලා හටගන්නවා. ඊළඟට මොන සංකාරද හටගන්නේ? වචී සංකාර හටගන්නවා. වචී සංකාර කියන්නේ විතර්ක ਵਿਚාර. ඊළානුමන සංකාරද හටගන්නේ. මේ මේ ඊළානුමන සංකාරන්නේ කාය සංකාර හටගන්නවා. ආසත පස්සාසයේ කාය සංකාරය කියලා. ඊළානුමන සංකාරද හටගන්නේ විතර්ක ਵਿਚාරයේ තුන්වෙනියට හටගන්නවා. එහෙනම් නිරෝධ සමාපතියට සමවැටිච්ච අරිහතුන් වහන්සේ එයි නැගිටිනකොට මනෝ සංකාරයි කාය සංකාරයි වචී සංකාරයි තුනම එන බව. ඒ දේශනාවේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. සියලු සංකාර නිරෝධ කළා කියන එක ගලපන්නේ කොහොමද? අරිහත්ත්වයටපත් වෙනකොට සියලු සංකාර නිරෝධ කළා නේ. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච රහතන් වහන්සේ යලි ආපහු වෙනකොට අනුපිළිවෙලි. මනෝ සංකාරයට ඇවිදිලා, කාය සංකාරයට ඇවිදිලා, වචී සංකාරයට ඇවිදිලා අනුපිළිවෙලින් එන්නේ කියලා පෙන්නනවා. සියලු සංඛාර නිරෝධ කරපු කෙනෙක් නම් රහතන් වහන්සේ කියන්නේ අර අර කියන කියමට කොහොමද ගලපන්නේ? නිරෝධකරි පුඤ්ඤපාව පහිනසක පින්පාව පහ කරා කියලා දේශනාවක් තියෙනවා. සංඛාර නිරෝධ කරන නිසා විඤ්ඤාණ නිරෝධුනේ කියලා දේශනාවක්. නවිජ්ජායත් ඒ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධය. දැන් අපිට තෝරාගන්න බැරි රටින්නේ සංඛාර හටගන්නේ අවිද්‍යාවෙන් විතරයි කියන මේ අදහසින් ගත්තහම. අපි ධර්මයේ පටලවාගෙන තියෙනවා. අවිද්‍යාපත්යෙන් හටගන්න සංඛාර සසර ගමනට හේතු වෙනවා. කුසල මූලපත්යෙන් හටගන්න සංඛාර මේ ආර්ය මාර්ගයට හේතු වෙනවා. ආර්ය මාර්ගයට හටගන්න සංඛාරයන් නිසා හටගන්න පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ඒකට කියනවා කුසල මූල පටිච්ච සමුපාදය. ආර්ය පටිච්ච සමුපාදය. ආර්ය මාර්ගයේ පටිච්ච සමුපාදය යනු සංඛාරයක් ගොඩනගෙනවා කුසල මූලය. ඒ සංඛාර නිසා හටගන්නා විඥානය. හැබැයි ඒක අවිද්‍යාව සහගත නැහැ. ඒක කුසල මූල සහගතයි. විඥාන පත්‍යා නාම රූපං නාම රූපත්‍යා සලආයතන සලආයතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා කියන එතෙත් එනගලුත් එනවා. හැබැයි ඒකක්වත් අවිද්‍යාව සහගත නැහැ. ඒ ස්පර්ශයේ වේදනාව සියල්ල කුසල මූල සහගතයි. වේදනාපත්‍ය තණ්හා කියලා ඒ පරිත්‍යාමපාදේ ඒ වෙන්නේ නැහැ කුසල වල පරිත්‍යාමපාදේ. වේදනාපත්‍ය පසාදෝ පසාදපත්‍ය අදිමොක්කෝ. තණ්හා උපාදාන දෙක ඒක නෑ. ඒ වින්දනේ ප්‍රසාදය ඇති කරනවා. ප්‍රසාදය මුදුන්පත් කරනවා. අග්‍ර කරලා දෙනවා. අදිමොක්ක මුදුන්පත් කරලා දෙනවා. නිවන මුල් කරලා දෙනවා. අදිමොක්ක පත්‍ය භව ඒකෙත් භවයක් තියෙනවා. හැබැයි ඒක සතර ගමට හේතින අවිද්‍යාසහගත භවයේ හිම නෙමෙයි. මොන බවද? භික්ෂු බව, භික්ෂුණී බව, උපාසක බව, උපාසිකා බව කියන මේ සිව් જાතිය බවටයිපත් වෙනවා. බවපත්‍ය જાති කියලා භික්ෂු જાතිය, භික්ෂුණී જાතිය, උපාසක જાතිය, උපාසිකා જાතිය කියන්නේ මෙන්න මේ සාසනයට අයිති සිව්වනක් පිරිසේ જાති හතර හතරක්. මව් කුසෙන් උපදින જાති නෙමෙයි. මෙන්න ප්‍රවෘත්ති පටිච්චසමුපාදයක් වශයෙන් නිවන් මඟ පෙන්වන පටිච්චසමුපාදය. જાතිපත්‍ය ජරා මරණ. ඒ භික්ෂුව වුණත්, භික්ෂුණිය වුණත්, උපාසකයා වුණත්, උපාසිකාව වුණත් ජරාවට මරණයටපත් වෙනවා. හැබැයි ඒව මේ තස කේවලස දුක්ඛක් අන්තස සමුදය හොති කියලා ඒකේ දින්නේ. ඒව මේ තේසන් ධම්මානා සමුදය හොති කියලා කියලා වරගෙන. මෙසේ මේ ධර්මයේ පහල කරලා දෙන්න. නැ ධර්මයේ පහල කරලා දෙන පරිත්‍යාසමපාදී අපිට ප්‍රශ්නයක්. ඇයි වය ඒකද? සතර දුකට ඇද දමන සතර ගමනට ඇද දමන යම්කිසි ආකාරයක් තියෙනවා. අපි ඒකට බිය විය යුතුයි. ඒකේ බෙන් වෙන්න ඕනේ. මේ පැවැත්මේ කෙලවර වෙනකන් යන්න. Tamanටත් යහපත වෙන්න ලෝකයටත් යහපත වෙන්න. ඒ වගේම ආර්ය මාර්ගය තුලින් සත්වයින්ට යහපතක් කරන සසර ගමනට හේතු නැති යම් කිසි ආර්ය මාර්ගයක් ඇද්ද ආර්ය මාර්ගයේ ගමනක් ඇද්ද බික්ෂු බික්ෂුනි උපාසක උපාසිකාන් සිවි පිළිස ජීවත් වෙන කටයුතු කරන මෙන්න මේක සසර ගමනට හේතු වෙන්නේ නැත්නම් අයි එකට බය වෙන්නේ. දැන් හුඟ දෙනෙක්ගේ මතයක් තියෙනවා. අරිහත්ත්වයට පත් වෙන්න නම් මේ සියලුම හිතවිලි සියලුම ක්‍රියා සියලුම කතා අවසන් වෙන්න ඕන කියලා. දැන් මේකත් දැනට තියෙන එක්තරා මතය. සියලුම හිතවිලි සියලුම කතා සියලුම ක්‍රියා නැති තැනයි නිවන. හරි හත්වේ. දැන් මෙහෙමත් අදහසක් තියෙනවා. දැන් මනසේ හිතලා බලන්න වැදගත් දෙයක් මම කියන්නේ. හැබැයි අපිට ඕන හැටියට බණ කියන්නේ නැද්ද? නිරූපද්‍රිතව ගෙනාපු යම් ත්‍රිපිටක ධර්මයකුත් තියෙනවා. ඒ ත්‍රිපිටක ධර්මයට පරස්පර නම් බොහොම පරසාව වෙන්නේ. මොකද හේතුව? සාමාන්‍ය මිනිසයාට ගෝචර නැති දහම්. බුදු පියාණන් වහන්සේ දේශනා කළාට පස්සේ අපේ ථේරවාදී විසුණු වහන්සේලා විසින් ඒක ශ්‍රාවක ගෝචර කරන්න නම් බුද්ධ දේශනාවේ මූලික ධර්මයේ තිබිය යුතු නිසා. මේ අත්‍යවශ්‍ය දහම් ටික තමයි ත්‍රිපිටක ධර්මයේ වශයෙන් අදහස් මුල් කරගෙන ගෙනාවේ. ඒ දහම් අදහස් වල පටහැනිව යමක් යනවා නම් කොහොම පරිසං විරවණ කතා කරන්නේ. අපි අඩුපාඩු හොයන්නේ පළමුව. සියලු සිතිවිලි සියලු ක්‍රියා සියලු කතා නැති කිරීම නිවන කියලා අදහසක් තියෙනවා. දැන් කවුද එහෙම කිව්වේ නිවන කියලා? එහෙමනම් සියලු සිතිවිලි සියලු කතා සියලු ක්‍රියා කාගේට ද්වේෂයට මෝහයට අයිති වෙන්න ඕන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගක්කේව නිබ්බානං, ද්වේෂක්කේව නිබ්බානං, මෝහක්කේව නිබ්බානං. තවත් නිබ්බාන පිළිබඳ. අලෝභක්කේව නිබ්බානං, අද්වේෂක්කේව නිබ්බානං, අමෝහක්කේව නිබ්බානං කියලා දේශනා කරපු එකක් එහෙම තියෙනවා හම්බේ. රාග, දේශ, මෝහ කියන මෙන්න මේ තුන ක්ෂය කිරීම නිවනයි කියලා දේශනා කරනවා. මේ සියලු හිතවිලි, සියලු ක්‍රියා, සියලු කතා රාග, දේශ, මෝහ නිසාද හටගන්නේ. යමෙක් එහෙම කිව්වොත් බුදුරයන් වහන්සේ 45 අවුරුද්ද අපිට රාග ඉන්ද්‍රියෙන් මොහෙන් ක්‍රියා කරලා තියෙනවා කියන්නේ වෙනවනේ. ඔක්කොටම. සියලු ක්‍රියා, සියලු කතා, සියලු හිතවිලි රාග දේශ මොහ සහිතයෙන් හට ගන්නවා කියන නිගමනය කළොත් එහෙම. බුදුරජාණන් වහන්සේ තරම් හිතපු කෙනෙක්, කියපු කෙනෙක්, කරපු කෙනෙක් තුන් ලෝකෙම නැහැ. අපි යන්තරමක් හිතනවා බුදුරජාණන් වහන්සේ අසීමිතව හිතලා තියෙනවා ඒක. අපි යන්තරමක් කියා තියෙනවා බුදුරජාණන් වහන්සේ එක්කෙනෙක් එක වචනයක් කියන වචන 512 කතා කරලා තියෙනවා. ඒ තරම් විව කතාවක් කරලා තියෙනවා. අපි එක මොහොතක් ක්‍රියා කරන බුදුරන් වහන්සේ දික්කලාතක් වක්කල හැරින් වක්කලාතක් දික්කල හැරින් බබලෝට ගිහිලා තියෙනවා. ක්‍රියාකලාපයක් තියෙනවා. පූර්වේ නිවාසාංශේ ඥානීය අතීතයේ සිහි කරපු කාල බැලුව කොච්චර කල්පනා කරලා තියෙනවද? කොච්චර දැකලා තියෙනවද? සුදුපපාත් ඥානීය අන්නේ පුද්ගලයන්ගේ උපත ගැන සසර ගමන ගැන කොච්චර කියලා තියෙනවද? එන සිතීවි ක්‍රියා කතා කියන මේකනේ වැඩිපුරම භාවිතා කරලා තියෙන අපිට බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේ. මේ සියලු සිතීවි සියලු ක්‍රියා සියලු කතා අත්හැරීම නිවන කිව්වනේ. එහෙම කියන්නේ හේතුව කොතන තියෙන්නේ? ඒ කියමන කාලේ. අපිට ඕන හැටියට බණ කියන නිසා අපාය යන්න ඕන. අධර්මයේ ධර්මයේ කරලා මොන විදිහකින්වත් පෙන්වන්න හේතු නැති එක. ඊට පස්සේ අපිට එකක් සිද්ධ වෙනවා. අපි වෙනපු දෘෂ්ටිය ඔප්පු කරන්න, ලබ්ධිය ඔප්පු කරන්න. ත්‍රිපිටකේ කවන්න වෙනවා. ඊට පස්සේ ත්‍රිපිටකේ බමුණට බාර දෙනවා. ඕක ඕක බමුණන්ගේ එකක්. ඒක පස්සේ හදාගත්ත කැලේ එකතු කරපු එකක්. හැබැයි අපේ දෘෂ්ටිය ඊට වඩා තමයි. අපි ඒක ඊට වඩා හරි. අපි හිතා ඉන්නවා එහෙම. ඒක ලබා දුන්නේ කවුද? බලාගෙන ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ ත්‍රිපිටක ධර්මයේ අඩංගු ධර්මයේ ඇරෙන්නේ තවත් ධර්මයක් කෙනෙක් කියන්න ගියොත් එයා නිගමනය කරනවා ඕක අපි අපි ගණන් ගන්න නැහැ ත්‍රිපිටකේ වැරදි නැති අපිට වැරදිලා නැහැ කිව්වොත්. එහෙම කියන්නේ ඒ බුද්ධිලා කොතන ඉඳලාද කියන්නේ? ඒ තරම් සුද්ධ ඇතුව කියන්නේ ත්‍රිපිටකයේ ධර්මයේ වැරදි අපේ ධර්මයේ හරි කියන්නේ එයා කොතන ඉන්නවද? කොතනද ඉන්නේ කියන එක. පොඩ්ඩක් හිතලා බලන්න පරිතරමේ ගිහි දේවත් අතර ඉන්නවද කියලා. එතනවත් ඉන්න පුළුවන්ද කියලා? රාගයෙන් හත් වෙලා, දේහයෙන් දැවිලා, මෝහයෙන් මුලා වෙලා ඉඳගෙන කටයුතු කරත් යම් කිසි බුද්ධලේ කියනා නම් ත්‍රිපිටකයේ වැරදි මම කියන එක හරි කියන. කොතන ඉඳන්ද කතා කරන්නේ? කී දිනක් මුලා වෙන්නේ? හරි ගැඹුරු භයානක ප්‍රශ්නයක් ඒක. මග හරිනම් ඵලයේ ලබලා තියෙන්නේ. අන්තිමට සිද්ධ වෙනවානේ අන්තිමට ඔය කියන විදිහට සිටිවිලි ක්‍රියා කතා නතර කළොත්. එයා අරිහත්ත්වයටපත් වෙනවා. එයා අරිහත්ත්වය කියන්නේ ඒකයි කිව්වොත්. අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් අරිහත්ත්වයෙන් පිරිනවනවා ඊට පස්සේ නැගිටිනකොට. එහෙනම් ඒ අරිහත්ත්වයටපත් වෙන එක කියන්නේ සිටිවිලි ක්‍රියා කතා සියල්ල නතර කරගපුවාම අරිහත්ත්වය ගැන නිගමනය කරනවා. හොඳයි එයා ඉඳගෙන භාවනා කරන වෙලාවක හිතවිලි ක්‍රියා කතා සියල්ල නතර කරන්න. ඒ අරිහත්ත්වේ නේද? අයි දවස් ගානක් හරි ඉඳලා කමන්නේ නැගිටලා පස්සේ හිතුව කිව්ව කරොක් දෙන්න වැටෙන්නේ ආපහු එදිලා හිතවිලි නැති ක්‍රියා නැති කතා නැති දෙන අරිහත් වේන ආයෙහෙරක් දෙනින් භාවනාවේ නැගිලා එළියට ආවා වගේ මොකද කරන්නේ හිතනවා කියනවා කරනවා අරිහත්යෙන් පිළිහිලා නේද එදෙනවා අරිහත්ය කියන්නේ එහෙම එකක් දැන් ධර්මයේ කොතෙන්ද ගල්පලා වෙන්න? රාගක්ෂය කළා, දේශක්ෂය කළා, මෝහක්ෂය කළා අරිහත්ත්වයටපත් වුණා. නැගිට ඇති අවදේන රැය නිකන් කොහේ හිටියත් ආයි රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මෝහේ නැහැ. කතාත් කරනවා, ක්‍රියාත් කරනවා, හිතත් හිතත් ක්‍රියාත්මකයි. එය අරිහත්ත්වය කියන්නේ රාගක්ෂය නිබ්බානං, ද්වේෂක්ෂය නිබ්බානං, මෝහක්ෂය නිබ්බානං. රාගක්ෂය කිරීම නිවනයි, ද්වේෂක්ෂය කිරීම නිවනයි, මෝහක්ෂය කිරීම නිවනයි. ඉතින් අපිට ඕන හැටියට මොනවද කියන්නේ? කොහොමද අපි එක නිගමනය කරලා ඔප්පු කරන්නේ අපි වෙන එකක්. නිවන හැටියට. ඉතින් මේකෙන් අපි දකින්න ඕන හරියක් තියෙනවා තේරුම් ගන්න ඕන. එතකොට සමහරකගේ ප්‍රශ්නයක් එනවා එහෙම දෙයක්. අපි එතන එතන ජීවත් වෙන්නේ. සත්‍යයයි කියලා නැත්නම් ඒ තායිපිය ගන්න මොහොතක්වත් ඉස්සරහට පැවැත්මට සම්බන්ධ කරන්න බෑ එතන කරපු කතා ක්‍රියා කිව්වොත් එහෙම. අම්මා මැරුවා තාත්තා මැරුවා කමක් නැහැ. මොකද වහිත. අම්මා මරන්නේ නැහැ තාත්තා මරන්නේ නැහැ එතනම ක්‍රියාවලිය එතනම කළා ඉවරයි. විපාකෙත් ඉවර නම් ඔක්කොමත් ඉවර නම් එතනින්. ආයතරයක් මිනිසුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. අම්මා මැරුවා තාත්තා මැරුවා මොනවා දාන අතරයි. ඒක එතනින් ඉවරයි. තව තත්පර ගානක්වත් ඉදිරියට නැත්නම් මරණ වේලාවේදී ඒ ක්‍රියාවලියයි ඒ ජීවිතයයි ඔක්කොම ඉවරයි. එයින් කර්මෙත් ඉවරයි විපාකත් ඉවරයි ඔක්කොමත් ඉවරනවා. ආයිකොලොත් විතරක් නම් ආයේ එන්නේ. අම්මා මරුවට ආනන්තර පාප කර්මයක් ඉදිරිද? තාත්තා මලකින ප්‍රශ්නයකුත් තියෙනවා නේද වගේ. බුදුන්ගේ ලේහෙලි වගේ ප්‍රශ්නයක් එනවා. සංඝ වේදියේ කළා කියලා ප්‍රශ්නයක් එනවා. පංචානන්තර පාප කරන කරා කියලා ප්‍රශ්නයක් එනවා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. කරපු වෙලාවට ගියා ටක් ගාලා ගෙවන ජන්ද බැලුවා ජීවිතේ මොකුත් වෙලා නැහැ. බැලුවා මොකද වෙලා අතපහක් හැරලානේ. අම්මා මරුවා මොකද විපාක ඉච්චරද? ඇන්න පිහි මරුවා. පළදෙන විපාකෙත් එතනින් ඉවර නැහැ. අම්මා මරුවා විපාකේ මට පළදුන හරි ඕදේ. ලකෝ මගේ කුළුහමක් අකැරිලා නෑ. නෑ ඒක ඉතින් ලොකු විපාකයක් නෙමෙයි කියලා නිගමනය කරන්න වෙනවනේ. කෝ කර්ම විපාක අදහන. දැන් උතන ඉන්න කෙනාට අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියනවා වෙන්නේ. නත්ති දානං නත්ති ඉත්තං නත්ති උතං නත්ති සුකර දුකටානං කම්මානං පලං විපාකං ඒකවත් ඉන්නවා. දානි දුන්නා දුන්නා එකයි දුන්නා ඉවරයි. ආයේ ඒක ඉතින් පවුනේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියවත් ඇරලා නෑ. ඒතර කොහොමද යථාර්ථය දෙන්නේ? මේ මව් මරුවත් පියා මරුවත් වෙනසකුත් නැහැ. මව්ට සැලකුවත් පියාට සැලකුවත් වෙනසකුත් නැහැ. නැත්ති මාතා නැත්ති පිතා. මේක දෙන කිව්වත් ඉන්නේ. දැන් එහෙම මත තියෙනවා. හැබැයි පරිසාව වෙන්න ඕනේ. කිනක පින්ඵලයක්, පවක පව්ඵලයක් එයාට මතුවට ඵල දෙනවා කියන එකවත් විශ්වාස කරන්නේ නැති දහම් තියෙනවා. ඉතින් හොඳ වැඩේ ඉඳලා කරන්න නරක වැඩේ ඉඳලා නොකරන්න කියනවා මිසක් ඒන් එහාට නෑ කියලා විගමනය කරනවා. විනේ පවේ කියලා ඔය දිහා විශේෂයක් නෑ කියලා පෙන්වුවහම මොකද වෙන්නේ? මා භික්කවේ පුඤ්ඤානම් බාහිත සුඛස්සේතම් භික්කවේ අදිවචනා පුඤ්ඤාන්ති මහන්නේ පිනට බය වෙන්න එපා. මේ සැපේට කියන තව වචනයක් මේ පින කියන්නේ. සුඛං ගබ්බං ගන්හන්තං ත්‍රිවිධං සමාධින් පරිපූර්ණෙන්ති. ක්ෂණික සමාධින් උපචාර සමාධින් අපනා සමාධි. සුපේ ගැබ්ගත් කල්ලි ත්‍රිවිධ සමාධිය පිරෙනවා. ක්ෂණික සමාධියත් උපචාර සමාධියත් අර්පණා සමාධියත්. එහෙනම් ඒකට බය සුමනා සූත්‍රයෙන් සූත්‍රයෙන් සුමනානි දන් දිය යුතු මේ පින්කල යුතු මේ දෙවි වූවන්ටත් මිනිසු වූවන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රවණ යථා නිවන් අවබෝධ කරන තුරු පින උපකාර වේ. සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු මේ කො බුද්ධ වචනේට මොනවද කියන්නේ? අනික අර මොකද්ද කියන්නේ? දන් දුනොත් ඒ වෙලාව ඉවරයි, පින් කළාත් ඒ වෙලාව ඉවරයි, ඒක එතනින් ඉවරයි. බුදුරන් වහන්සේ දේශනා කරන දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණවන්ටත් ශ්‍රමණව නිවන් දකින්න පින උපකාරයි. පරලෝ යන කෙනාට පින නෑ යාවේ. පින පරලෝ යන කෙනාට පින ඥාතිය. වෙන කවුරුවත් නෑ. කරගත පින තමයි නෑ යාවේ. ඕල් ලහබදන් පරලෝ යන කෙනාට කරපු ණය වෙන්නේ කොහොමද? කරපු වෙලා මේක ඉවරනේ. කොහොම බුදුදහමට එකද? මොන දහමින්ද අරන් කියන්නේ? ඉතින් ඒ වගේ කියනකොට හරියට පරිස්සම් වෙන්න ඕනේ. පිනක් පිනේ ඵලයක්, පවක් පවේ ඵලයක්. ඒ ඒ මොහොතේ පමණයි ඉනිහට නෑ කිව්වෝ. අද මිනිසුන්ට ඒක ඇති පන්න පන්න හිලොමට ඉනිමන් බැඳා වගේ වැඩක් වෙන්නේ නැහැ. අපොච්චි එහෙනම් අපි දන්නවා ඔය කියන්නේ ඔක්කොම බොරු. අටමහානර කියනවා කියන්නේ කොහෙද වෙන්නේ එහෙම? කිනේ පාවෙ ඵලයක් නැහැ අටමහාරකයක් ඔය. ඒකට ගෙනියන්න විදියක් නැහැ. ඉතින් කොච්චර පව් කළා කමක් නැහැ. යන්න විදිය නැහැ කරපු වෙලා කරුන්නේ නැහැ ඉතින්. නිගමනයක්වත් නේද ඔය. කොහොමද අපි යථාර්ථයේ තින්නේ? ඉතින් බුදුරජාන් වහන්සේගේ දේශනාවලට සම්පූර්ණ විරුද්ධ වෙනවා එහෙම දේශනා කරනකොට. අපිට ඕන හැටියට කතා කරලා යථාර්ථයට එන්නේ කොහොමද? තවත් මොනවද අපිට අහන්න තියෙනවා කිව්වේ විශේෂ කාරණාව? තවත් මොකක් තියෙනවා නම් අහන්න. ඔව් oh. ආනාපාන සති කියන වචනේ අරගත්තාම අපි දැකිය යුතු ක්‍රමයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඕ වගේ වචන මාලාවල් තිබුණා වේදේ. ඔය ආනාපාන කියන වචනේ සතර බ්‍රහ්ම කියන කියන වචනේ ආර්ය අෂ්ටායික මාර්ගය කියන වචන සත්ත බොජ්ජංග කියන වචන ඔය කියන පදවැල් ඔය විදිහටම විග්‍රහ කරලා තිබුණා වේද භාෂාව. හැබැයි මේකේ එක දෙයක් තිබුණා එක අදහස. මොකද්ද? මේ වචන වලින් පෙන්නපු ආර්ය අදහසයි තිබුණේ නැත්තේ. සතර බ්‍රහ්ම විහරණයකට ලෝක සම්මතයේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ වචන හතරක් තිබුණා. ඈ මේකෙන් පෙන්නුව ආර්ය අදහස යටපත් වෙලා තිබෙන බුදුරන් වහන්සේ පහළ වෙනකොට. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී වශයෙන් මේ මාර්ගාංග 8ම කියවුණා. වේදේත් ඒවා තිබුණා. හැබැයි ඒවා පෙන්වපු අදහස ඔක්කොම ලෞකික අදහස් මිසක් ලෝකෝත්තර ධම්ම අදහස නැහැ. සත්‍ය බොජ්ජංග ධර්ම කියවිලා තිබුණා. ඒවට දීලා තියෙන ලෞකික අදහස ලෝකෝත්තර අදහස නැහැ. ආනාපාන කියන වචනයත් ඔන්න ඔහොම එකක්. ඒකේ ලෞකික අදහස ඒ යෝගීන් ළඟත් තිබුණා. ඒ අය ළඟ අදත් තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේත් ඒකට අර්ථයක් දුන්නා. බුදු පියාණන් වහන්සේගේ අදහස බුද්ධෝත්පාද කාලයේදී පහළ වෙච්ච බුදු පියාණන් වහන්සේගෙම අහගන්නවා මිසක්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය මොකද්ද කියන එක. ඒ අදහස පෙන්වන්න තුන් ලෝකේ කවුරුවත් නැහැ කියන එක බුදුරන් වහන්සේම දේශනා කරනවා. එන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය ගැන අහනකොට මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. මේ තැඟුලිය අපි ත්‍රිපිටකයෙන් සාධක අරන් ඉන්න ඕනේ ඉස්සෙල්ලා. වස් කාලේ තුන් මාසකදී ඇතුළත බුදුරන් වහන්සේ දේශනා කරනවා. මේ තුන් මාසයේ ඇතුළත දානි කියන භික්ෂුව ඇරෙන්න කිසිම කෙනෙක් මං හම්බෙන්න එන්න එපා. මේ කාලේ මං විවේකීව ඉන්නවා කියලා. අර තුන් මාසෙ උන්වහන්සේ වස් කාලේ ගත කරනවා හුදකලා විවේකී. ඒ තුන් මාසෙන් පස්සේ බුදුරන් වහන්සේ භික්ෂුව නවතලා කියනවා මහණෙනි අන්නේ පරිබ්‍රාජක පරිබ්‍රාජකය ඇහුවෝ. ඉක්ුත් වස් කාලේ බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා. ඒ අයට කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ ආනාපාන සති විහරණේ වාසය කළා කියලා. ඒක මොකද්ද කියලා ඇහුවෝ. ඊට හරිය විහාරයේ කියාත් බ්‍රහ්ම විහාරයේ කියාත් තථාගත විහාරයේ කියාත් කියනවා කියලා කියන්නේ. දැන් මෙතන වැදගත් හරියක් ඔතන ආවා. බුදුරජාණන් වහන්සේ වඩපු ආනාපානහතිය මොකද්ද කියලා අනේ පරිත්‍රාජික ඇහුවොත් ඒකට කියන්නේ නන්තු නතු. ඒක අරිය විහාරයේ කියාත් බ්‍රහ්ම විහාරයේ කියාත් තථාගත විහාරයේ කියාත් කියනවා කියලා කියන්නේ. දැන් අන්‍ය අන්‍යයගේ කරලා වෙනස් එකක් තිබෙච්ච හින්දා නේද ඒ කිව්වේ? දැන් අපිට හොයාගන්න ඕනේ ආර්ය විහාරය හෝ බ්‍රහ්ම විහාරය හෝ තථාගත විහාරය කියන එක විග්‍රහ කරපු තැන. ඒකටයි ආනාපාන සතිය කියන්නේ. න කර්ණීය මැත්ත සූත්‍රයේ කියාගෙන යනට අන්තිමට ගෙන බ්‍රහ්ම මේතං විහාරං ඉදමාව කියලා මෙන්න මේකට බ්‍රහ්ම විහරණිය කියනවා කියලා. දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සතිය බහුල කොට වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපාන සතිය කුමක්ද කියලා ඇහුවොත් ඒකට හරිය විහාරයේ බ්‍රහ්ම විහාරයේ තථාගත විහාරය කියනවා කියලා කියන්නේ. අන්න බුදුරන් වහන්සේගේ ආනාපාන සතියේ බ්‍රහ්ම විහාරය කියනවා කියලා කියන්නේ කියලා කිව්වා. කර්ණීයමෙත සූත්‍රයේ අවසානයේ වෙනවා බ්‍රහ්මමේතා විහාරං ඉදමාව කියලා මෙන්න මේ කරයි බ්‍රහ්ම විහරණය කියන්නේ කියලා. නා බුදුරන් වහන්සේ දේශනා කරපු කර්ණීයමෙත සූත්‍රයේ තියෙන ඕන බ්‍රහ්ම විහාරේ නැන ආනාපාන සතිය. දැන් මේක පැත්තක්. ආස්වාස කියන වචනයක් තියෙන අපේ මේ ධර්මයේ තුල විග්‍රහ කරලා. දැන් ආසාස කියලා ලෝක සම්මත වචනයක් තියෙනවා මේ නායෙන් ගන්න හුලඟට. නායෙන් උඩට ගන්න හුලඟට ආස්වාස කිය වාතයයි කියලා වචනේ මේ ලෝකයේ තුල එදා පටන්ම අද වෙනකම තියෙනවා. මේ ආර්ය විනය තුල ආස්වාස කියන්නේ මොනවද කියන එක බොහෝ තැන්වල පැහැදිලිව පෙන්නලා තියෙනවා. වෛර පහක් බය පහක් දුරු කළ ආර්ය ශ්‍රාවකයා ඉහාත්මයේම ආස්වාස හතරක් ලබනවා කියලා පෙන්නනවා. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති කියලා පෙන්නනවා. අන්න අස්සසාස කියන වචනේට අර්ථය හොයාගන්න ඕන ත්‍රිපිටකයේ තවත් තියෙන දහම් වල. වෛර පහත් බය පහත් දුරු කළ සෝතාපන්න පුද්ගලයන් නම් ඒ ආර්ය ශ්‍රාවකයා. ඉහාත්මේව ඉහාත්මේව. ඒ කියන්නේ මේ අත්බැව තුලම ආස්වාස හතරක් ලබනවායි කියලා. දැන් ඒ වෙලාවේදී විතරක් ඒක තෝරන්නේ අක්ෂ ඇසිරි හතරක් ලබනවා කියලා පොතේ පෙන්වනවා. චත්තාරෝ අස්සසහසෝ අධිගතෝ හෝති කියන එකට සතර ආස්වාසයක් ලබනවා කියන එක පැහැදිලිව විග්‍රහ කරලා දෙන පාලි වචනේ. ආස්වාස නොකරන දහම් පෙන්වන්න. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනස්සාසිකා කියලා. ආනන්ද මේ සියලු සංස්කාරය අනස්සාසිකයි. ආසාත කරන්න සුසු නෑ කියලා පෙන්ලා තියෙනවා. එහෙනම් බුදුරණාහි ආසාත කියලා වෙන්නේ මොනවද? නිවන පෙන්වන තව තැනක අස්සාස කියන වචනයක් පෙන්ලා තියෙනවා නිවනට. නිවනට පෙන්වන වචන බොහෝ ගණනක් තියෙනවා මේ එක තමයි අස්සාස කියන වචනේ. අස්සාස සූත්‍රය සහ පරමාස්සාස සූත්‍රය කියන සූත්‍ර දෙක පෙන්වනවා. ස්පර්ශ ආයතන හය පිළිබඳ උදයංගමේ අත්ංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ තතුසේ දකි දෙකල්ලි ආස්වාදයේ පූර්ණයි. මෙන්න බුද්ධ ශාසනයේ ආස්වාද. ඔය කීපයක් මම පෙන්වුවේ ආස්වාද කියන තැන තියෙන තැන. අන්න ආස්වාද කරනවා කියලා මේ බුද්ධ ශාසනයේ ආරවිනේ ආස්වාද කියලා කියන්නේ හුලකට නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආස්වාද කරන්න. අනාර්ය අෂ්ටාංගික මාර්ගය පස්වාද කරන්න. මෙන්න මූල ධර්ම. ආස්වාද කරනවා කියන්නේ අර ගන්නවා. බෞද්ධය කුමක් ගත යුතුද කුමක් පහ කළ යුතුද? මෙන්න මූල ධර්ම. නිවන් දැකීමට අවශ්‍ය කෙනා කුමක් ගත යුතුද කුමක් පහ කළ යුතුද? කුමක් ආසාස කළ යුතුද කුමක් පස්සාස කළ යුතුද? මෙන්න මේක තෝරාගත්තාම උතරින් ප්‍රශ්න ඉවරයි. යමෙකුට නිවන් අවබෝධ කරන්න ඕන නම් ඔහු කුමක් ආසාස කළ යුතුද කුමක් පස්සාස කළ යුතුද? ආසාස කරනවා කියන්නේ අරගත යුතු දහ. පස්සාස කරනවා කියන්නේ පහ කළ යුතු දහ. නිවන් අවබෝධ කරගන්න කුමක් අරගත යුතුද කුමක් පහකල යුතුද? අන්නේ අරගත යුතුදේ අරගනිමින් පහකල යුතුදේ පහකලින් කටයුතු කරා නම් ඒ හේතුවෙන් නිවන් දකින්න. නිවන් දැකීම සඳහා හුස්ම අරගත යුතුයි හුස්ම පහකල යුතුයි කිව්වොත් මොකද්ද වෙන්නේ? නිවන් දකින්නවා. නිවන් දැකීම සඳහා හුස්ම ගත යුතුයි හුස්ම පහකල යුතුයි. ඔය අදහස එක පැත්තකින් ගන්නවා. නිවන් දැකීම සඳහා පාපේ පහ කළ යුතුයි නැත්නම් රාග දේශ මොහේ පහ කළ යුතුයි රාගක්ෂීර දේශක්ෂීර මොහක්ෂීර හේතුන ආර්ය අෂ්ටාංගික මාර්ගය අරගත යුතුයි ඔය අදහස් දෙක දීලා දැන් මේකෙන් කුමක් ගැලපෙනවද කියලා මොකක් කියන්නේ නිවන් දැකීම සඳහා හුස්ම ගත යුතුයි හුස්ම පහ කළ යුතුයි කියලා එක අදහසක් දෙනවා ඕකත් විමර්ශනය කරන්න නිවන් දැකීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය අරගත යුතුයි අනාර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් පාප මාර්ග පහ කළ යුතුයි ওই දෙකෙන් කුමක් අරගත්තොත් කුමක් පහකලොත් නිවන් දකීද කියලා අපෙන් ඇහුවොත්. අපිට අවංක උත්තරයක් දෙන්න පුළුවන්ද? හුස්ම ගැනීමෙන් හුස්ම පහ කිරීමෙන් නිවන් දකින්නවා කියන එක හරි. ආර්ය අෂ්ටායික මාර්ගය ගැනීමෙන් අනාර්ය අෂ්ටායික මාර්ගය පහ කිරීමෙන් නිවන් දකින්නවා කියන එක වැරදි කියලා උත්තර දෙන්න පුළුවන්. නැ කොහොමද උත්තරේ ගන්න? ආනාපානය හොයාගන්න ඉස්සෙල්ලාම බලන්න ඕන දෙයක්. පහකල හිත දැනගන්න ඕනේ අරගත හිත දැනගන්න ඕනේ. පහ කළ යුත්තේ දැනගෙන පහ කරන්න ඕනේ අරගත යුත්තේ දැනගෙන අරගන්න ඕනේ. එයාට නිවන් නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානියම තියෙනවා කිය. කායානුපස්සනාවක් තියෙනවා වේදනානුපස්සනාවක් තියෙනවා චිත්තානුපස්සනාවක් තියෙනවා ධම්මානුපස්සනාවක් තියෙනවා ආනාපාන සතිය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක. දැන් අනිකායට පෙන්වන්න පුළුවන් ද හුස්ම අරගැනීමේ පහ කිරීමේ කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි ඔව් පහ කරනවා රාගදේශ මොහ පහ කරනවා ඒකෝර රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත කියන ආර්ය මාර්ගය අසුරු කරනවා දැන් මෙහෙම හිතන්නකෝ අර ඉස්සර මෝඩ මිනිසුන්ගේ සිරිතක් තිබුණලු වෙලේ ගෝයන් කාලා ගියාට පස්සේ මුවා ගෙදර එනවලු ගන්නවලු මුවාම තලාගෙන තලාගෙන යනවලු මුවාම. දැන් මේ හරියයිද වෙන්නේ? මුවා අල්ලගන්න බෑ. මුවා පැල්ලා යනවා ගෝයන් කාලා. දැන් මිනිහට තරහ කරන්න දෙයක්වත් නැහැ. මුවා මුවාම තියනවලු ගෙදර. දානවලු බිමට පොල්ලා කරන් ගහගෙන ගහගෙන යනවලු මුවාම. ඉතින් අර මුවාට ප්‍රශ්නයද ඊළඟට කාලයක් නැහැ. අපි කරපු වැඩේ මුවා පන්න ගන්න හේතු වෙනවා. දැන් අපිට බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරන්න කල යුතු දේශනා කළා. අපි කල යුතු පැත්තකින් තියලා වෙලා අපි වෙන වැඩක් කළොත් නිවන් දකින්න පුළුවන්. යම් යම් තැනක මුල් කරගෙන රාගය එනවනම් ඒ තැනම නිරෝධ කරන්න කියලා දේශනා කළා නේද? යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති පහළ වෙන තේකෙන ලෝකේ යම් ප්‍රශ්නාවක් යම් තැනක පහළෙනවද එහිම උපදිනවා එහිම පවතින එහිමයි හරගන්නේ එත නිරුද්ධමානා නිරුද්ධති එතනමයි නිරුද්ධ වෙන්නේ කිංචි ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති කොහෙද මේ ලෝකෙහි මේ තෘෂ්ණාව උපදින්නේ කොහෙද පවතින්නේ? බුදුරන් වහන්සේ ප්‍රශ්නයක් ලා උත්තරේ දෙනවා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. ඇහැ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි මේ ඇහැ පිළිබඳ තෘෂ්ණාව ඇහැ පහ ඇහි පහළ වෙනවා. ඇහි ඇහි තමයි පවතින්නේ. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. රූපේ ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ තෘෂ්ණාවෙහි උපදිනවාහි පහළ වෙනවා. චක්කු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හායත උපජ්ජමානා උපජ්ජති එත්ත නිවේසමානා නිවිසති මෙන්න තව පහළ වෙන තැන. ලෝකේ චක්කු විඤ්ඤාණේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ තෘෂ්ණාව චක්කු විඤ්ඤාණය මුල් කරගෙන එහි පහළ වෙනවා. එහි පවතිනවා. චක්කු සම්පස්සජා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතණ්හා එත්ත උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. චක්කු සංස්පර්ශයේ ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි මේ තෘෂ්ණාව චක්කු සංස්පර්ශයේ පහළ වෙනවා. ඒකේ පවතී. චක්කු සංපස්සජා වේදනා ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා එත්ත උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. චක්කු සංස්පර්ශයෙන් ජනිත වන වේදනාවක් ඇද්ද? ඒ තෘෂ්ණාව අන්නේ වේදනාවල් ළඟින් එහි උපදිනවායි පහළ වෙනවා. මෙන්න තණ්හා උපදින්න. නිරුද්ධ කරන්න ඕනේ කොහෙද වෙන්නේ? යම් යම් තැනක තෘෂ්ණාව පහළ නම් ඒ තැනදීම නිරුද්ධ කරගන්න. එන නිවන් දකින්න වෙන්න පුළුවන්. දැන් ඇහැ පිළිබඳව කීපලන්ද? ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපසා වේ චක්කු සංපස්සජා වේදනාව. ඇහැ පිළිබඳව ඇහැ මුල් කරගෙන තෘෂ්ණාව පහළ වෙන ස්ථාන පහක් පෙන්වනවා. කන මුල් කරගෙන ඒ වගේම පහත් වෙන්නේ. සෝතං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතංහා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. ඒ වගේම සද්ධෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතංහායත උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. සෝත විඥානං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතංහා උපජ්ජමානා උපජ්ජති ඒත නිවිසමානා නිවිසති. සෝත සම්පස්සජා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතංහා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිසති. සෝත සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉතේ සතන්නා උපජ්ජමානා උපජ්ජති එතනි විසවානා නිවිති මේ කන පිළිබඳ ස්ථාන පහක තෘෂ්ණා පහළ වෙන දෙපෙන්නේ කන පිළිබඳ සද්දේ පිළිබඳ සෝත විඥානීය පිළිබඳ සෝත සංස්පර්ශය පිළිබඳ සෝත සම්පස්සජා වේදනා පිළිබඳ ඔන්න ඒ කියන ස්ථානීය කන මුල් කරගෙන වේදනා පහක් හට ගන්නවා ඒ වගේම තෘෂ්ණා පහක් හට ගන්නවා ওই විදිහටම නාහි පිළිබඳව ගාන ගන්ධ ගාන විඥාන ගාන සම්පස්ස ගාන සම්පස්සජා වේදනා ඒ පස් පොලේ හට ගන්න. දිව රසය, ජීවහා විඥානි, ජීවහා සංස්පර්ශේ, ජීවහා සංපස්සජා වේදනා කියන පස් පොලේ හට ගන්න. කය පොට්ටබ්බ කාය විඥාන, කාය සංපස්ස, කාය සංපස්සජා වේදනා කියන පස් පොලේ කය මුල් කරගෙන වේදනා පහක් හට ගන්න. ඒ වගේම මේ තණ්හා පහක් හට ගන්න. මන ධර්ම මනෝ විඥාන මනෝ සංපස්ස මනෝ සංපස්සජා වේදනා කියලා මන පිළිබඳ පස් පොලක ඔන්න ඔය විදිහට හට ගන්නවා තෘෂ්ණා පහ. මෙන්න මේ විදිහට. හටගන්නේ වේදනා හටගන්න ආකාරය බුදු පියාණන් වහන්සේ තණ්හා හටගන්න තැන් පෙන්නලා දුන්නා. එහෙනම් තණ්හා නිරෝධ කිරීමෙන් දුක්ඛ නිරෝධය වෙනවා නම් අන්නේ පස් පොළොව ගන්න එක එක ඇහැ කන දිව නාසය ශරීරය මන කියන හයට පස් පොළොව ගන්න තිස් පොළොව හට ගන්න තණ්හාව ඒ ඒ මොහොතේ හට ගන්න මොහොතේ දැකලා ඒකේ ආදීනව දැකලා ඒ මොහොතේ ඉන්ද්‍රිය ටික සංවර කළොත් ඒකට ඉඩ නොදී තණ්හාව ක්ෂය වෙනවා. ඒත් ඕකම නේ කිව්වේ. ඒ ඒ තැන ප්‍රත්‍යාස කරනවා ප්‍රත්‍ය ක්ෂය කරනවා කිය ඕකට. එහි පස්සික ගුණය කියන්නේ නෝතෙන්ට. මේ ඔබ දකින්න ඕන. මෙන්න බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න අයින් කරගන්න කිව්ව ටික. තණ්හක්කය සබ්බ දුක්ඛං ජිනාති. සියලු දුක් දෙනවා තින්දි කරගත්තා. එහෙනම් මේකේ කිව්ව ටික පැත්තකින් තියලා අපි පුරුදු කරගන්න පුළුවන් ඕන තරම්ට. දැන් හිතවිලි නැතුව ක්‍රියා කරන්නේ නැතුව කතා කරන්නේ නැතුව යම්කිසි පුද්ගලයෙක් හිටියොත්. එයාගේ සංඥා වලට මොකද වෙන්නේ? එයාට එක සංඥාවක් තියෙනවා. එතන සංඥා නිරෝධ වෙනවා. සංඥා නිරෝධය නෙවෙයි අසඤ්ඤ වෙනවා. අසඤ්ඤ විත පුද්ගලයා උපදිනවා අසඤ්ඤ සත්ත්ව කියන ලෝකෙ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා මුනිවරු කියලා හිටියේ මුනි ධර්මයේ කියලා කිව්ව ඔන්න ඕකට. කතා නොකරපු වතර මුනි වත කියලා පෙන්නනවා. කතා කරන්න නැතුව ඉන්න පුරුදු කරනවා. ඔය වතර මුනි වත කියලා පෙන්නනවා. මුනිවරු කියලා බුදුරන් වහන්සේ පහළ වෙන නිසා ලෝකේ හිතාගෙන හිටියේ ඒ අය තමයි නිවන් අවබෝධ කරපු අය. අදත් ඉන්දියාවේ ධර්මයේ තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ සංඥා නැති කරගෙන ගිහිලා අසංඥ වෙලා ගිහිලා අසංඥ සත්ත්ව කියන ලෝකෙ උපදිනවා. ඒ අය දන්නේ නැහැ මේ ලෝකෙ උපන්න බව. මහා කල්ප 500ක් ඉනකම් ඒකේ ආයුෂය. ඒ කාලේ ඉඳලා හිටන් ආයි ආපහු එනවා. මේක අනාථ වෙන්න තැනක් කියලා පෙන්නනවා. ප්‍රගුණ කරගන්න පුළුවන් භාවනාවක් නිසා තමයි ඒකෙන් එහෙම ලෝකෙට යන්න පුළුවන්කම තියෙන්නේ. හිතන්නේ නැතුව හිටපු සමාධිය පුරුදු කරලා. හැබැයි බුදුරයන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න දස සංඥාවක් ප්‍රගුණ කරන්න කියලා පෙන්නනවා. දැන් සංඥා නොහිතන කෙනාට සංඥා නැත්නම් මොකෙන්ද ප්‍රගුණ කරන්නේ? බොජ්ජංග සූත්‍රවල දේශනා කරන කෙනෙක්ගෙද පෙන්නනවා. දස සංඥා ඉගෙන ගන්න දස සංඥා භාවිතා කරන්න. අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ත සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, ඉතින් පහාන සංඥා, ওই විදිහට සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ආදි වශයෙන් දස සංඥාව සිහි කරන්න කියනවා. වඩන්න කිව්වා. ඒ සංඥා වැඩි වීම නිසා මොකද හිත වෙන්නේ? ලෝකේ අසාරත්වයේ වටහාගෙන රාගක් සේ වෙනවා, දේශක් සේ වෙනවා, මෝහක් සේ වෙනවා, නිවන් දකිනවා. සංඥාව හොඳට වැඩෙනවා. වැඩෙන සංඥා මොන පැත්තටද? නිවන් අවබෝධ කරගෙන ඉන්න උපනිසිරේන පැත්තටයි වැඩෙන්නේ. එහෙනම් සංඥා නිරෝධයේ නිවන කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. එක්තරා දේවතාවෙක් බුදුරන් වහන්සේලාට ඇදිලා. එදා හිටපු ශාස්ත්‍රූවරයෙගේ දෘෂ්ටිය ප්‍රකාශ කරලා ඒ දෘෂ්ටිය ඉඳලා කියනවා. ස්වාමීනි කිසිම දෙයක් හිතෙන් කයෙන් වචනෙන් නොකරපුවාමයි නිවන් මඟ. මම ඒක විශ්වාස කරන්නේ. බුදුරන් වහන්සේ ඔය කියන කතාවම දේශනා කළා. ඇහුවා. බුදුරන් වහන්සේ පිළිතුරක් දෙනවා. ඔක තියෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තියෙන විග්‍රහයකින් තියෙනවා පැහැදිලි කරලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා යමක් යමක් හේතු කොටගෙන රාගය හට ගන්නවද, දේශය හට ගන්නවද, මෝහය හට ගන්නවද ඒ ටික නිරුද්ධ කරා. ඒක නිවන් මාර්ගය කියලා මම කියනවා. කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. දැන් దేవතාව මොකද කිව්වේ? සිතවිල්ලක් හට ගන්නවා නම් ක්‍රියාවක් හට ගන්නවා නම් කතාවක් හට ගන්නවා නම් ඒක නිරුද්ධ කරගහා නිවන. බුදුරණන් හතේ దేవතාවට උත්තරයක් දෙනවා. යමක් යමක් හේතු කොට ඉන්න රාගය හට ගන්නවා නම් ද්වේෂය හට ගන්නවා නම් මෝහය හට ගන්නවා නම් ඒක නිරෝධ කරගැනීම නිවනයි කියලා මම කියන්නේ. දැන් බුදුරණන් වහන්සේ දේශනා මොකද්ද? අර దేవතාව කිවි කී අර්ථය මොකද්ද? දැන් దేవතාව එකද හරි බුදුහාඳුරන් එකද? දැන් අපි දැකිය යුතු දේවල්. ප්‍රගුණ කරගන්න පුළුවන් කෙනෙකුට හිතන්නේ නැතුව ඉඳලා කියන්නේ නැතුව ඉඳලා කරන්නේ නැතුව ඉඳලා ප්‍රගුණ කරගත්තාම සංඥා දැනෙන්නේ නැතුව යනවා. සංඥා දැනෙන්නේ නැතුව ගියාට පස්සේ එයාට පේන්නේ නැහැ මොනවද හිතන්න පුළුවන් දෙයක් කිසිම දෙයක් නැහැ ඉන්න බවක් දන්නේ නැහැ. ඔක්කොම ඉවරයි කියලා හිතේ. නමුත් මේ බුද්ධිලාට මොකද වෙලා තියෙන්නේ? යථාභෝධය නැතුව අත්හැරලා යනවා. අනුසය වශයෙන් තිබිච්ච බෙදහරින්ට තිබිච්ච රාග දේශ මොහයන්ගේ අවිද්‍යා මූලයේ හිමමයි. අවිද්‍යා මූලයේ තියාගෙන කොච්චර අමතක කරලා හිටියද? ඒ අමතක කිරීමේ ශක්තිය කොච්චරද කල් තියෙන්නේ? ඒ තාකල් විතරයි ඒ තත්වෙන් ඉන්න පුළුවන්. ඒක ප්‍රගුණතාවය. ප්‍රගුණ කරගත්ත සමාධියක් නිසා සමාධියේ මේ ශක්තිය ඒකෙන් උපන්න මහා කල්ප 500ක් ඉන්න පුළුවන් හිතන්නේ නැතුව කියන්නේ නැතුව කරන්නේ නැතුව. ගල්පිලිම තිබ්බා වාගේ මැරිච්ච ඉරියව්වෙම ගිහිලා එහෙ උපදිනවා කියලා පෙන්නනවා. උපදින්න හිත අවශ්‍ය නැහැ උපදින්නේ කර්ම ශක්තිය. කර්ම ශක්තියෙන් ගෙනහිලා කර්ම ශක්තියෙන් කර්මජ රූපයන්ගෙන් නිපදවලා ඔය අසඤ්ඤ සත්ත්ව කියන බබලෝ ඒක බබතලයක්මයි. ගල් පිළිම තිබ්බා වාගේ ඒකේ මෙහි භාවනා වැඩි අය ගිහිල්ලා ඒක උපදිනවා. නිදාගෙන වැඩුව කෙනා ඒක ඉන්නේ නිදාගෙන. මහා කල්ප 500ක් නිදි. ඉඳගෙන වැඩුව කෙනා මනෝමය කයකින් කර්මජ කයකින් ඉපදිලා හිටපු ඉරියව්වෙම ඉන්නවා එහෙ ගිහිල්ලා. ඒ කියන විදිහේ. මහා කල්ප 500 කර පස්සේ ආයෙ සිහිය එනවා. සිහිය ඉදින් බලනකොට හිතවිලි පහළ වෙනකොටම ආයෙසරයක් එතෙන් යුත වෙලා ආයෙ සසර ගමට එනවා. ආවට පස්සේ යාට මතක නෑ මහා කල්ප 500ක ඈත ආවර්ජනය කරන්න දිවසක් පහළ වුණා. එහෙම කෙනා මේ ලෝකෙට ඇවිදින්න. නැවත වාරයක් අර පෙරදී අර ලෞකික භාවනා පුරුදු කරපු ක්‍රමයේ ගති ලක්ෂණේ තිබිච්ච නිසා නැවත භාවනා කරනවා. මේ භාවනා කරන නැවත වාරයක් එයා බලනකොට එයාට පේන පටන් ගන්නවා. Taman ආපු තැන. බලපුවාම ඉස්සෙල්ලාම උපන්න සත්‍යයක්නේ මම කියලා දකිනවා. මොකද හේතුව? එයාගේ ආදි මුල බලන්න නැහැ ආදියට යන්න. පෙර භවයට යන්න වෙලාවක් නැහැ ඊළඟට හිටලා තියෙන බබලෝ මහා කල්ප 500ක්. බලන්න පුළුවන් ඥාන ශක්තිය තියෙන අන්තක්කල්ප 40යි වැඩිම ගන්න. ලෞකික දිවසර වෙන්නේ නැහැ ඉන් එහාට. මහා කල්ප 500න් අංශු පහතරෙන් අන්තක්කල්ප 40 කියන්නේ 1000න් එකක් තරම්. 1000න් එකකුත් නැහැ. ඒතර බලපුවාම එයාට පේන්නේ නැහැ එයා ඉන් එහා හිටපු දෙනා. එයා කල්පනා කරනවා ඉස්සෙල්ලා මේ ලෝකේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, ආලෝක ධාතුව, විඥාන ධාතුව කියලා ධාතු හතකින් සකස් වෙච්ච නිසා මම හැදුනේ. හතකින් වෙච්ච නිසා සත්වය කියලා මට කියනවා. ඉතින් මං ඊට ඉස්සෙල්ලා හිතියේ නෑ මේ තමයි පටන් ගන්නේ. ආ සත්ව හැදෙන හැටි මෙන්න මේකයි කියලා මං ඒකක් දැක්කා කියලා අර බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඉක්ම ගිහිල්ලා මුල දැක්ක හැටියට ප්‍රකාශ කරනවා. කතාවේ මුල දැක්කා කියලා. මෙන්න මෙහෙමයි සතුන් හටගන්නේ. ආයතරයක් මොකද කරන්නේ? ඕකෙන් නිදහස් වෙලා ගියදාට නිවනේ කියලා නිවනෙන් ආවා නිවනට යනවා කියලා එකක් හදා ගන්නවා. දැන් පුදුමාකාර බණක් හැදෙන්නේ. නිවනේ මෙහාට ආව ආපහු නිවනට ගියා. ওই જાතිය ධර්ම දේශනාවක් කරනවා. ඕක පෙන්නලම තියෙනවා දේශනාව 62ක් මිත්‍යා දෘෂ්ටි වෙන එකක් කියලා. ඔය අදහස ඉන්න හේතුව පැහැදිලිව පෙන්නලා තියෙනවා. මෙන්න මේ 62ක් 62කින් එකක් වань අසඤ්ඤ සත්‍යයයි මෙන්න මෙහෙම කියන්නේ හේතුව මෙන්න මේකයි කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි දකින්න ඕනේ බුද්ධ විශ්ේ ඉක්මෝලා ගිය අදහසක් එහෙම තව කෙනෙකුට නෑ ලෝකේ තව බණක් කියන්නේ. ඒ මග හරියට දැකලා අනුගමනය කළොත් තම තමන්ට අත්දකින්න පුළුවන් රාගක්ෂේ වෙන හැටි, දේශක්ෂේ වෙන හැටි, මෝහක්ෂේ වෙන හැටි, නිදහස් වෙන හැටි. ඒ සාන්ත ප්‍රණීත නිවන මොකද්ද කියලා තේරුම් ගන්න තමන්ට පුළුවන් වෙනවා. ධර්මයේ කොතනකවත් පරස්පර නැතුව. හරියටම ධර්මානුකූලව. හේතු යුක්තිය ඇතුව. ඒ ටික ලවන්න පුළුවන් හැකියාව තියෙනවා හරියට ධර්ම මාර්ගයේ තේරුම ගන්න අනුගමනය කළොත්. නැත්නම් සිද්ධ වෙන්නේ සමාධියක් ලැබුණ පළියට වැඩේ හරි කියලා හිතාගෙන හිටියොත් අර අසංජ සත්‍යයේ හිත වැරලා ගිහිලා මහාකල් 500ක් ලැබලා ඉඳ වෙනවා අතරමංගේ. ඊට පස්සේ කොහේ එන්න වෙයිද කවදා බේරෙන්නද? ඒක නේ සමාධියක් ලැබුණ පළියට විශ්වාස කරන්නේ නැතුව. මේ දේශනාව ධර්මානුකූලව හිතලා බලන්න ඕනේ. හිතලා බලලා තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල තිබෙන දේවල් අපිට නොඑක ආකාරයෙන් ගත්ත හැකියි. දැන් අපිට ආනාපාන සති භාවනාව පිළිබඳ දේශනා කරන විසුද්ධි මාර්ගය. ඒකේ පෙන්නනවා. ආනාපානය මෝහ චරිතයාර සත්‍රාය වේ කියලා වදනය. බුදුරන් වහන්සේ දේශනා කරපු දහම් බොහෝ කොට තියෙනවා. මෝහ චරිතයාට ආනාපානයක් නොකියමු. ඒ සූත්‍ර කිහිපයක් 10කට වැඩි තියෙනවා. මෝහ චරිතයට ආනාපාන සතියක් නොකිය. විසුද්ධි මාර්ගයේ දේශනා කරන මෝහ චරිතයට ආනාපාන සතිය සත්‍රාය වේ. ආනාපාන සති භාවනාව කිරීම ගැන ගණන අනුකුබ්බංචන ටුපන ටපන කියලා ස්ථාන හතරක් ගැන විසුද්ධි මාර්ගයේ දේශනා කරනවා. ගණන කියනකොට හුස්ම උඩ තරම් පහතරනකොට එකයි කියන්නේ. ආයි උඩට ගෙන පහතට යනවා දෙකයි කියන්නේ. හිතන්න. ඊළඟට උඩට ගත්ත පාදලය තුනයි. ආයි උඩට ගත්ත පාදලය හතරයි. උඩට ගත්ත පාදලය පහයි. ආයි එකේ ඉඳන් පටන් ගෙන හයට යනකයි යන්නේ ওই විදිහට. ආයි එකේ ඉඳන් පටන් ගෙන හතරට යනකයි යන්නේ. නැවත එකේ ඉඳන් පටන් අටට යනකයි යන්නේ. මෙහෙම ගණන සහ අනුපුබ්බංචන දෙක ප්‍රගුණ කරගන්න කියලා පෙන්ලා තියෙනවා. හුස්ම ගණන් කිරීම ගණන හැටියට. 1 2 3 4 5 1 2 3 4 5 6 1 2 3 4 5 7 මේ ආදි වශයෙන් අනුපූර්ව එකිනෙකට වර්ධනය වර්ධනය කරගෙන යන එක අනුකුම්භංජන හැටියට. උළුතලේ හෝ නාසයේ තුඩ අග හිත තියාගෙන හුස්ම වදින තැන ටුපන හැටියට. එතන හිත පිහිටවා ගැනීම ලබන්නා වූ සමාධියේ තපන හැටියට. ගණන අනුකුම්භංජන ටුපන තපන කියන හතර විසුද්ධි මාර්ගයේ දේශනා කරලා පෙන්නනවා. විභංග ප්‍රකරණයේ ආනාපාන විභංගය කියන මේ කෙලදහම් පොතේ ත්‍රිපිටක පොතේ ගණන පෙන්වන්නේ මේ ප්‍රථම අධ්‍යානයයි මේ ද්විතීයි අධ්‍යානයයි මේ තෘතීයි අධ්‍යානයයි මේ චතුර්ථ අධ්‍යානය කියලා ධ්‍යාන හතර අනු දැනගන්න. මෙන්න ගණන. ප්‍රථම ධානයට සමවැදිනාම අනුපූර්ව දෙවෙනි ධානයට සමවදින්න. අනුපූර්ව තුන්වෙනි ධානයට සමවදින්න අනුපූර්ව හතරවෙනි ධානයට සමවදින්න මේක අනුපූර්ව පුරුදු කරන්න. මෙන්න මේක අනුපූපංචන කියලා පෙන්නනවා. ඒ ඒ ධානයට පිහිල්ලා ඉඳ පුරුදු වෙන්නට උපන වෙන්නේ. අදිෂ්ඨාන කළ ඕන්ලා කියන පුරුදු කරන්න තපන වෙන්නේ. ගණන අනුපූපංචනට උපන තපන විභංග ප්‍රකරණේ ආනාපාන විභංගයේ ඔය විදිහට පෙන්නනවා. දැන් අපි කොයි එකද ගණන් ගන්නේ? ත්‍රිපිටක ධර්මයේයි විභංග ප්‍රකරණේ ආනාපාන විභංගයේ තිබෙනා විස්තරය ගණන් ගන්නවද? එහෙම නැත්නම් පස්සේ කාලෙක මේ අයිවිං හාමුදුරුවනේ කිලිව පොතක තියෙන ගණන් ගන්නවා. දැන් කොහොමද ගණන් ගන්න වෙන්නේ? කොහොම ගැලපී? කොහොම මූල ධර්මයට ගැලපෙනවා? පෙළ අටුවා ආචාර්යවාද අත්නෝ මත කියලා. හතර ආකාරයකින් මේ දහම් සංකල්ප නෙවෙයි ඉදිරියට එනකොට. ඒකෙත් පෙන්වපු ක්‍රමයක් තියෙනවා. යම් අත්නෝ මතය ගැන එක එකනා තමන්ගේ හිතු මතයට කරන ප්‍රකාශ. ඒක දාලා බලන්න ආචාර්යවාදීට. ආචාර්යවාදීට ගැලපෙන්න නම් ඒක අයින් කරන්න. ඒ වගේම හිම නැත්නම්. මේ ආචාර්යවාදීත් අරගන්න නැතුව ඒක දාලා බලන්න